සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවස් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද උදේ මම මතක් කරා වගේ ධර්ම සාකච්ඡාවට අවශ්‍ය ධර්ම ප්‍රශ්න වර්ගයක් ලිඛිතව ඉදිරිපත් වෙලා තිනවා. ඒකෙන් අපි වැඩසටහන ආරම්භ කරනවා. ඒ අතර වාරයේදී ආරාධනා කරනවා කාට හරි සභාවට වෙන ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න තියෙනවනම් ප්‍රකාශන තියෙනවනම් කර්මාකල ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියන්නේ. ඒ සඳහා මේ සූදානම් වෙලා තියෙනවා මයික්‍යා. ඒකට කතා කරුවොත් වාර්තාගත වීම හොඳ නිසා මේ වැඩමුළුවට සම්බන්ධ නොවෙන නමුත් වාර්තාගත වෙච්ච බලා අහන්න පුරුදු වෙලා ඉන්නේ නැත්තු ඉල්ලීමක් කරනවා. පුළුවන් තරම් මයික් එකට කතා කරන්නයි කියලා. එතකොට ප්‍රශ්නේ පිළිතුරයි දෙකම වාර්තාගත වෙන නිසා. මේ හඳුනා දීමෙන් පස්සේ අපි ලිඛිත ප්‍රශ්න දෙකේ ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ලිඛිත ප්‍රශ්නයක් මෙහෙම තියෙනවා ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේ කමඨහන් යනු කුමක්ද? කමඨහන් සුද්ධ කිරීම යනු කුමක්ද? ඔබ වහන්සේට নমස්කාර වේවා. කමඨහන් කියන වචනේ සිංහල දා කියන්නේ කර්මස්ථානය කියලා. වැඩපොළ කියන වගේ අදහස. කම්ම කියන්නේ කර්මාන්තයේට ස්ථානේ කමඨහන් කර්මස්ථාන කියන එකෙන් තමයි කර්මස්ථාන කියන පාලි සංස්කෘත වචනේ තමයි කමඨහන් කියන සිංහල ඌරුවට අපි නගලා තියෙන්නේ අපේ හිත භාවිත නැති හිත හැම වෙලාවෙම තැන් තැන් වල දුවදුව තියෙනවා. ඇහි එලාවක රූප බලමින් ඉන්නවා. ඉඳපුවම කන්නට පනිනවා. නායට, දිවට, කයට, හිතට ඊට පස්සේ ප්‍රිය, අප්‍රිය මේ දේවල් පණමින් ඉන්නවා මේක කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඉතින් යම් කිසි කෙනෙකුට හිතේ මේම න්‍යාය පත්‍රයක් නැති බව හෝ දැනගන්න ඕනේ නම් එයාට යොමු කරවන්න වෙනවා හිත එක දෙයකට. යොමු කළා කියනවා මේක පොඩ්ඩක් බලබල හිටපන් අනිත් ඒවාට යන්න එපයි කියලා. අන්න එදාට ඒකට උත්සාහ කරන කෙනාට පේනවා මේ හිත කොච්චර එක තැනක නොසිටින ਸਰුවචනාසික වචනින් කියනවනම් පිච්චුවැදිති රිලෙවෙක් වගේ අතෙන් අතට පැන පැන ඉන්නවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒක දැක ගැනීම සඳහා තමන්ගේ හිත තමන්ට ආණ්ඩු මට්ටු කරන්න බෑ. දුවමින් පණමින් ඉන්නවයි කියන එක දැක ගැනීම සඳහා යම් ප්‍රයත්නයක් කරනවා නම් ඒකටත් මේ හිතේ ඇතුළ බලනවා කියලා කියනවා. අන්න ඒකෙදී හිතට දෙනවා මෙන්න මෙතන හිටපන් කියලා තැනක්. අන්න ඒක කමඨාන කියන සඳහන් කරනවා. උදාහරණයක් කියනවා නම් ඊටම මනින්ද ගියාම අපි විනින්දේට එන්න ගියාම එයා කණ්ණාඩි හැමදාම තියන්නේ එක තැනක. ඒ කණ්ණාඩි තියෙන තැනට බෙන්ච්මාර්ක් එක කියලා කියනවා. ගලක් හරි, ගහක් අගු එකක් හරි, ගොඩ නැගිල්ලක අගුවක් වගේ අරගෙන හැමදාම එතන ඉඳලා තමයි මනින්නේ හැමතැනටම. බෙයාරින්ස් ගන්න. අදත් එතන තමයිනවා, හෙටත් මනිනවා, අනිද්දාත් මනිනවා. එතකොට මේ මනින දේවල් එකට එක එක එකට යාවෙනවා. හැමදාම මේ යොදන ස්ථානේ කන්නඩි ගෙනල්ලා තියලා ලම්බ කරලා උදේ පාන්දර කරන්නේ එතනම කන්නඩිය තියෙනවා. ඊට පස්සේ එතන හැම දෙයක්ම තමයි තියෙන දුර උස පළල මනිනවා. ඊට පස්සේ සිටියමුට දැම්මට පස්සේ හැමදාම එකම තැනක් අරමුණු කරපු නිසා ඊයේ කියවීම අද කියවීම එක හෙට කියවීම එක අල්ලන්න පුළුවන්. මේකට කියනවා bench temporary benchmark කියලා. භාවනා කරනකොටත් හිත හිත කියන කණ්ණාඩිය තැම්පත් කරන තැන හැම තැනම දුවන වෙනුවට එක තැනක තැම්පත් කිරීමට යෝජනා වෙන හෝ යෝජනා කරන තැනට කමඨහන කියලා කියනවා. කර්මස්ථානේ එතන ඉඳගෙන තමයි අපි ඒක මූල ආරම්භ කරගෙන තමයි අපි මූලස්ථාන කරන තමයි අනිත් දේවල් බලන්නේ. ඉතින් මේක මූල ධර්ම වශයෙන් මේ විස්තර කිරීමට දුෂ්කර වුණාට අපි කියනවා භාවනා කරන වෙලාවේදී ඊයර කතා කරපු උපදේශ පන්ති වගේ හොඳට පත්තල වාඩි වෙලා බාහිරයට දුවමින් තිබුණ හිත සංසාරයක් පුරා ජීවිතයක් පුරා බාහිරයට දුවමින් තිබුණ හිත බලන ඇතුළට හරවන්න පුළුවන්. ඒක මහ විශාල පරිවර්තනයක්. මේක විශාල හැබැයි වෙනසක් කරගන්න පුළුවන් වේද කියන එක පවා සැක හිතන වෙනසක්. ආන්නේම කරගෙන ඉන්නකොට අපි හිතට ඇහෙන් එළියට යන්න දෙන්නේ කනෙන් එළියට යන්න දෙන්නේ නාසයෙන් දිවෙන් කයෙන් යන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ අපි පුළුවන් තරම් හිතට කියනවා හිතියොත් හොඳයි කියලා. අතකොට හිතියොත් හොඳයි කියලා. ඒක සාර්ථක වෙච්ච මේකදී අපි කියනවා මම දැන් මෙතන. ඊයේ හෙටත් නෙවෙයි අතනත් නෙවෙයි වෙන කෙනෙක් ගැන හිතනවත් නෙවෙයි මම දැන් මෙතන. ආන්නේ මම දැන් කියන්නේ මෙතන හිත කියන චිත්තක්ෂණය. මේකට ක්ෂණ සම්පත්තිය කියලා පාවිච්චි කරතයි. ආන්නේ එතෙන් ආවට පස්සේ හිත වැඩියෙන්ම ඇසුරු කරන්නේ මොකද්ද කියන එක ප්‍රායෝගිකව කියනවනම් කමටහන තමයි. අපිට පේන ඒකට හුස්ම ගන්න බව නම් නැත්නම් ඉඳගෙන ඉන්නකොට මේ හැපෙන තැන නම් නැත්නම් හුස්ම පාරයක් පාසා බඩ පිම්බීම හැකිලිම නම් නැත්නම් සුවසේ වාඩි වෙලා ඉන්න බව කියන මේ ඉරියව්ව නම් ඒ කොයි එකක් කමඩහන වෙන්නේ. ඊට පස්සේ කියනවා හිත විහිම්ම තෝරා ගන්නා ලද ඒ තන උපවාන්තරම් ඇසුර කරන්න දෙනවා හිතට. ඒ කියන්නේ බාහිරට යනවා වෙනුවට ඇතුළත මේ එකක් එයා රුචි තනක් පෙන්ලා දීලා එයාටම තෝරගන්න ඇරලා ඉන්න කියන. ඒකට අපි කමටහන කියනවා. කමටහන් සුද්ධ කිරීම කියලා කියන්නේ දැන් මේ කෙනෙක් එහෙම උදාහරණයක් වශයෙන් කියනවනම් මම මේ ඉස්ලාම යෝගාවචරේ මට ලැබිච්ච උපදේශ අනුව මම සක්මන් කරලා ඇවිල්ලා වාඩි වුණා. වාඩි වෙලා ඉරියව්ව සම්බර කරලා, සහැල්ලු කරලා මු르දු ඇද්දක වහගෙන බලාහන ඉන්නකොට ටික වේලාවක් යනකම් මගේ හිත මේ දුවනවා තන නూరు නිසා, ඉරියව්ව නూరు නිසා එහෙම කරලා යම් කිසි වෙලාවක ඉන්න වෙලාවේදී මට මේ කොයි වෙලාවෙත් අනායාසයෙන් සිද්ධ වෙන මේ හුස්ම පේන්න පටන් ගත්තයි කියලා. නැත්නම් ආයාසයෙන් කරන හුස්මක් හෝ අනායාසයෙන් පේන හුස්මක් පේන්න පටන් ගත්තයි කියලා. ඉතින් ඒ හුස්ම ඇවිල්ලා තියෙන්නේ යෝගාවචරය මෙහෙवला නෙවෙයි ඉබේ. ආන් ඒක ගුරුවරයාට තමයි වාර්තා කරන්නේ. අයි ඊට ඉස්සෙල්ලාමතර මම මේ වාඩි වෙලා ඉන්නකොට මට හුස්ම හෝ බඩ පිම්බෙනවා කියලා හෝ ඉඳගෙන ඉන්න ඉරියව්ව නිකන් පිරමීඩයක හැඩයට තැම්පත් කරලා තිබ්බ පිරමීඩයක් වගේ ත්‍රිකෝණාකාරකමකට ඉන්න බව වැටුණා කියනකොට දැන් ගුරුවරයා දන්නවා දැන් ගුරුවරට sannivedana වෙනවා මේ යෝගාවචරයේ අත්දැකීම. එතකොට ඒ ගුරුවරයා කියනවා උදාහරණයක් වශයෙන් කියන මුළු කයෙම හිත තියාගෙන ඉන්නවනම් ඒ කයෙන් ජීවත් වෙන බවට මම මැරිලා නැති බවට නිින්ද ගිහලා නැති බවට මොකද්ද දැනෙන දැනිල්ල කොහොමද තමයි දන්නේ මේ හිත හිතනව නෙවෙයි ඇත්තම අත්දකින්නයි කියලා. ඉතින් එතකොට අපි කියමු එයා කියනවා මට මේ ස්වභාවයෙන් සිදුන හුස්ම රැල්ල පේනවා. එතකොට ගුරුවරයා ප්‍රශ්න කරලා යොමු කරනවා මේ හුස්ම මුළු ශරීරේ පුරාවටම පේනවාද? නැත්නම් කොයි හරියද පේන්නේ? ඒ යෝගාවචරය හරියට දැකපු දෙයම කියාගන්න පුළුවන් දක්ෂකමක් තියෙනවනම් සමාහට කියාවි හුස්ම ගන්නකොට උඩුකයේ තමයි මට මේක පේන්නේ කියලා. උදාහරණයක් වශයෙන් මම මේ ගත්තා. එතකොට ඒ ගුරුවරයා කමඨාන් සුද්ධ කළා දෙනවා. එහෙනම් වාඩි වෙනකොට මුළු කයෙම හිත තිබුණාට කමන්නේ ක්‍රමයෙන් මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියත් එක්ක උඩුකය විතරක් හිත තියාගෙන යටිකය එහෙම අවත කළා දාන්න කියලා. ඊට පස්සේ දවසේ අහනවා උඩුකයේ හුස්ම කොතනද වැඩියෙන්ම හැපෙන්නේ? කොතනද තැර වෙන්නේ? කොතනද තමයි දැනෙන්නේ කියලා. ඉතින් යෝගාවචර කියනවා මට නාසිකාග්‍රය දැනෙනවා. උඩුතොලේ දැනෙනවා. නැත්නම් මේ උගුරු දැනෙනවා. නැත්නම් ඒ මැද ඒ ශ්වසන නාලයේ නැම්මේ දැනෙනවා. නැත්නම් පපුවේ දැනෙනවා උදරේ දැනෙනවා කියලා. ඒතකොට කියනවා උඩුකයෙමත් ඒ දැනෙන තැන ඇත්තමද කියලා බලලා එතන විතරක් හිත තියාගෙන උඩුකයත් අමතක කරන්න. ඊට පස්සේ අපි හිතමු මේ කතාව කෙටි කිරීම සඳහා කියනවා නම් මෙයා මේකට දක්ෂ උනායි කියලා. දැන් ඇවිල්ලා කියනවා මට හරියට උගුරේ වැටුණා. නාසිකාග්‍රේ වැටුණා. ආස්වාසේ වැටෙනවා මට ප්‍රස්වාසේ වැටෙනවා. ඒතකොට ගුරුවරයා කියනවා මේ ආස්වාසය කරන වෙලාවේදී කොහොමද දන්නේ මේක ආස්වාසය කියලා? ප්‍රස්වාස නෙවෙයි කියලා. නෑ නෑ නෑ මම දන්නවා මට හොඳට තේරෙනවා කියලා. නෑ නෑ ඒක හරි. මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මට සපේලා උත්තරයක් දෙන්න මේ ආස්වාස වෙලාදී ආස්වාසයේ හිත හරියටම ඒකට ගියයි කිය. එතකොට මේ යෝගාවචරයට කියන්න පුළුවන් නම් මට ආස්වාසය කරන වෙලාවේදී මේ නාසිකාග්‍රේ පීරගෙන සීතලට වැටුණා. ඒක ප්‍රස්වාසයේ නෙවෙන බවමට හොඳට වැටුණයි කියලා. ඊට පස්සේ ප්‍රස්වාසයට යනකොට දැන් දන්න මේක ආශ්වාසය නෙවෙයි. ඉතින් එතනම හෝ පිට කරන වාතේ උණුසුමට වැටුණයි කියලා ගුරුවරයාත් ඒ ශිෂ්‍යයාත් නැත්නම් යෝගාවචරයාත් සාකච්ඡාව තුළින් මුළු කයෙම තිබුණ හිත ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු කරලා එක සිතට එක ආශ්වාස වේලාවේදී ආශ්වාසයේදම යොමු කරවීම සඳහා කමඨහන් සුද්ධ කරනවා කියලා කියනවා. මේක හරියට පැන්සලක් කුල් කරනවා වගේ වැඩක්. හරියටම තුඩට හරි ගැසලා අසුද්ධ කළා දෙනවා. ඉතින් නැත්තම් මේ සිංහල කසාය බෙහෙත් කෙනෙකු බොන කෙනෙකුට පළවෙනි බෙහෙත් පන්ති දීලා කසාය තුන්දුව දීලා අනිත් දවසේ යනකොට කියනවා කසාය තුන්දුවත් අරන් ගිහිල්ලා ගුණාගුණ කියන්නේ. ගුණාගුණ කිව්වට පස්සේ තමයි දෙවෙනි කසාය ලියන්නේ. දෙවෙනි කසාය බීලා ඉවරලා තුන්දුවක් ගෙනියන්න ඕනේ ගුණාගුණ කියන්නේ. ඊට පස්සේ තුන්වෙනි කතාව කියනවා. ආන්නේ වගේ මේ මේ යෝගාවචර භාවනා කරන ගමන් ඒ කරන විස්තර අහලා අරක තව තවත් සුද්ධ කරලා දෙන වැඩේට කියනවා කමඨාන් සුද්ධ කරනවා කියලා. මේක ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්ටර්විව් කරනවා කියලා. සම්මුඛ සාකච්ඡාවක් කරනවා කියලා. ඉතින් මේක ගොඩාක් කල්යෑමෙන් තමයි යෝගාවචරය දන්නේ. මට මේ දවස් හතම ගණිත දන්නේ. මේ භාවනා කරනකොට මොකද්ද මම කරන්නේ? කොතෙන්ද මම හිත යොදන්න ඕන. ඒ විතරක් නෙවෙයි මම මොකද්ද ගුරුවරට කියන්න ඕන. මම මම පැවිදුනේ 88 ඉතින් 92 ඉතින් මං හිතා හිටියා මාත් හොඳ පද භාවනාකාරයෙක් කියලා. 88 මම ගිහිල්ලා මේ බුරුමයන්ද ගමනක් විදිලා මේ මකාති රෝඩ් එකේ තේමසිරි සාමණේරගේ ඉන්න තැනක් නැති නිසා ගිහිල්ලා මං පැවිද්දෙක් වශයෙන් නතර වුණා. ඒ ඉස්සල්ලාම දැක්කම. හැබැයි ඒ සඳහන් හරීම සහෝදරකම තියෙනවා කවුරු ආවත් හරියට සලකනවා. මම කොහොමඩක්වත් නිල්ලම ඉන්න කාලේ දන්නවා. හැබැයි අසුරු කළා නැහැ. දැකලා නැහැ. ඊට පස්සේ මම උදේ පාන්දර නැගිටලා කීල් දානෙට ඉස්සල්ලා උඩ තට්ටේ සක්මන් කර කර ඉඳද්දී කොහොම සක්මනේදී මම මේ කොනේ ඇවිල්ලා හැරෙනකොට ස්වාමීන් වහන්සේ මයි ළඟට ඇවිල්ලා කනට ඇවිල්ලා මොනවද කිව්වා. මට තේරුණේ නැහැ. කවදද යන්නේද කවුරු එක්කද යන්නේද මොකද්ද කියලා. මම ගැස්සිලා ඉවරලා ස්වාමීන් වහන්සේ මොකද්ද කිව්වේ ඊට පස්සේ මම කිව්වා මේ අහවල් දවසේ අපි බුරුම යනවා සල් ස්වාමීන් වහන්සේත් එක්ක මට නම් බුරුම කියලා ඉගෙන ගන්න දෙයක් නැහැ මම භාවනා දන්නවා කියලා. මම කියන්නේ. ඊට තේසාවික එනං ගිහිල්ලා වැඩක් නැහැ. ওই පඬිතුකමත් එක්ක බුරුම ගියාට මොනවක්වත් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. ගිහිල්ලා දන්නේ නැතිකම කියලා ඉගෙනගෙන වරින් කියලා. ඒකෝට මට නිකන් දිය වෙලා හිටියා මම කොච්චරක් පඬිතුකමක් ඇතුළත ඉන්නේ මම කියලා. ඊට පස්සේ මාව අඬ ගන්න ගිහිල්ලා කිව්වා මොකද්ද කරන්නේ? මම කිව්වා මම ඉඳගත්ත ගමන් මට ෂෝක් එකට ඉඳගෙන ඉන්න පුළුවන් ආනාපාන දෙනවා. ඊට පස්සේ කිව්වා මොන්නම දෙයක්වත් කියන්න බෑ කිව්වා බුරුමේ ගිහිල්ලා මොනවාවත් දන්නේ මොකද්ද කරන්න ඕන කියලා මට වෙච්ච දේ විතරක් කියපන් කිව්වා. ඔබ කවදා හරි භාවනා කරනකොට Tamanට වෙනදී අතිශෝක්තියකින් තොරව අවමානයකට ලක් නොකර ඒකම කියන්න පුළුවන් වෙයි දවසේ නට ඔබේ භාවනා ජීවිතේ 50 කියලා කියනවා. ඒ තරමටම මෙතන සංවේදනයක් අවශ්‍යයි. ඇතුළට Taman තොරතුරු ගන්න එක අරමුණට හිත යොදලා කසීතලද උණුසුමද පිම්බීමෙන් හැකිලි වෙන් වෙන්නේ කොහොමද? ආස්වාසෙන් ප්‍රසවාසයෙන් වෙන් වෙන්නේ කොහොමද? වම් කකුල තියලා දකුණු කකුලට යනකොට සක්මනේ කොහොමද වෙන්නේ කියලා හරියට කැඳේ ගලබිරුව වගේ එක අත්දකින්න එක වෙනම එකක්. ඒ වගේ අත්දැකපු එක නොදන්න කෙනෙකුට හෝ හොඳටම දන්න යෝගා ගුරුවරයාට එහෙමම කියන එක සම්පූර්ණ වෙනස් දෙයක්. අපිට කවදාකවත් යමක් මුළු හදින් කරන්න බෑ. අපි කරන්නේ දෙතාවර හිතකින්. one thing at a time and that done well කියලා එකයි එකවරකට ඒක හොඳට කරනවා කියලා මොකක්වත් අපේ ජීවිතේ වෙලා නැහැ. අපි මේ දෙතාවර හිතකින් අර කරන ගමන් මේක කරනවා ඒක නිසා අපි කිසිම දෙයක් අත්දකින්නේ නැහැ. දෙක ඒ අත්දකපු දේ ඒ තාලෙන්ම තව කෙනෙකුට වාර්තා කරනවා කියන එක අපේ ජීවිතේ කවදාකවත් නැහැ. අපි හැම වෙලාවෙම මේව අතිශෝක්තියට දානවා. අපි හැම වෙලාවෙම යමක් අව탁තිරු කරනවා. ඉතින් ඒකෙන් අනිවාර්යයෙන්ම අපේ දෘෂ්ටිය, අපේ ඒ සංකල්ප ක්‍රියාවලියෙන් පේනවා. කමඨාන සුද්ධ කරනකොට හැකි තාක් දුරට උත්සාහ කරනවා දැක්ක හැටියට, අත්දකපු හැටියට, විච්ච හැටියට කියන්නේ මේකට කියනවා පූර්ව නිගමන වලින් තොරව දැක්ක දේ දැක්ක විදිහට කියන්නේ. දැක්ක දේ දැක්ක විදිහට කියන එක ආහාරයේ ගතියක්. සෝවන් වුණාට පස්සේ තමයි මේ විවහාරයට කෙනෙක් යන්නේ. එතකම්ම අපි ළඟ තියෙන පුළුවන් තරම් අතිශෝක්තිය. කමඨාන් සුද්ධ කිරිල ඒක නිසා ගොඩක් වැදගත් වෙනවා. ඒ අර sannivedanaya පිළිබඳව අපි ළඟ තියෙන මේ සංඥාස්කන්ධේ පටලවිල්ල තේරුම් ගන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ භාවනා කරලා නිවන් දැක්කේ නැතත් කමඨාන් සුද්ධ කිරීම සහ දන්න දේ කියන්න පුරුදු වුණොත් ඒ මනුස්සයා ජනමාධ්‍යයේ මම හිතන ඉහළම ඉනිපෙත්තට යනවා. අද අද තියෙන ජනමාධ්‍ය යුගය ඒ යුගයේ යන්න බැරි මොකද අපිට කවදාකවත්ම නෑ දැක්ක දේ දැක්ක හැටියට කියන්නේ. ජනමාධ්‍යෙන් කරන්නෙම එක්ක පොම්බලා වෙන්නන එක්ක අඩු කරලා වෙනවා. ඒ නිසා මේ බිස්නස් රැඩිකල් දුවන්නේ. සර්වචනාංශේ උච්චාජනන්ත දන්නා අපසා අපසා අපසාදනන්ත ජඤ්ඤා නේව උත්සාදේති නේ අපසාදේති කියලා උන්වහන්සේ තරම් ඕනම කෙනෙක් ඔසවා තැබීමේ ශක්තිය බුදුහාමුදුරන් කාටවත් නැහැ. අතන ඕනම කෙනෙක් පහත් කළා කතා කරන්න පුළුවන් ශක්තිය බුදුහාමුදුරන් කාටවත් නැහැ. ඔක් කවදාවත් නැතිලු කෙනෙක් උසස් කළා කතා කරේ කෙනෙක් පහත් කළා කතා කරන්නේ ඇති හැටි කිව්වා. ඒ නිසා අවුරුදු 2600 ගිහිල්ලා බුද්ධ වචෙන්ට කාටවත් අත කියන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේ මවාපෑම මේ කුඹල කරන පෙන්නන දේ මේ අවතක්තිය ලක් කරන දේ ඇබ්බැහියක්. අපි අවුරුදු 6න් පස්සේ ජීවිතේට පුරුදු කරගත්ත නරක ඇබ්බැහියක්. අවුරුදු 6ට යන ඉස්සලා යනකම් අපි දැක්කදී දැක්ක හැටියට සංනිවේදනය කරලා පුංචි ළමයෙක්. වැඩි මහල් වෙන්න වෙන්න වෙන්න වෙන්න ඕදලා කොට ගන්න බැරි තරමට නරක වෙලා තියෙනවා. භාවනාදි කරන්න හදන්නේ අපි ආය අර ළමා මානසිකත්වයට ගිහිල්ලා දැක්කදී දැක්ක හැටියට අහපු දේ අහපු හැටියට තව කෙනෙකුට රවටන අදහසින් නෙවෙයි බුදු sannivedana කරන අදහසින් කතා කරනවා. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීම හරීම තාක්ෂණික වැඩක්. ඉතින් ඒකට එක පක්ෂයකින් කරන්න. දෙපක්ෂෙම පුළුවන් තරම් නිහතමානී වෙන්න ඕනේ. පුළුවන් තරම් විවෘත වෙන්න ඕනේ, සරල වෙන්න ඕනේ. දැක්කදී දැක්ක හැටියට කියනකොට භාවනා ඉතර අමාරු වෙනවා. අපි ඒ තරම මේක මේ අතිශෝක්තියට දැමිලි, පලිප්පුවේ දැමිලි වැඩිකම නිසා තමයි සංවේදනය අමාරු. ඒ නිසා ඒක මේක වැටෙන්නේ සාකච්ඡා අනුග්‍රහිතයට. මේ ධර්ම සාකච්ඡාවේදී අපි කරන්න හදන්නේ මොනම දෙයක්වත් පුම්බන්න නෙවෙයි. ඇත්ත ඇති හැටියට දැක ගැනීම සඳහා ගන්න ප්‍රයත්නය. කරු ස්වාමීන් වහන්සේ භාවනාවේ සංකීර්ණතා බොහොමයි. පරියන්ක භාවනා සංකීර්ණතා වැඩි. ඒ ක්‍රමවත් කර ගැනීමට අවශ්‍යයි. උපවාසයේ මඟ පෙන්වීම ලැබෙනු මැනවි. ලබා දෙනු මැනවි පිං. ඉතින් මේකයි අර ඉස්සල ප්‍රශ්නේ ගත්තාම පරියංක භාවනා සංකීර්ණතා බොහොමයි කියලා මම එච්චර එකඟ වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව මේ වාඩි වෙලා ඉන්නවා කියන එකේ එච්චරම සංකීර්ණ කමක් නැහැ. ආසන කම්බෙට නිකන් වාඩි වෙලා ඉන්න එක නෙතියි. ඔය කිසිම සංකීර්ණ කමක් නැහැ. සංකීර්ණ කියලා හිතාගත්තොත් ඉන්නත් බෑ. ඒ නිසා හොඳම වැඩේ වාඩි වෙනකොට ආසනයේ වශයෙන් වාඩි වුණාට පස්සේ තමයි තේරෙනවා යෝගාසනයක් විදිහට මේ සම්පූර්ණ ත්‍රිකෝණය පොළොවේ බිම වදිනවා කියලා. ඒක තමයි වැඩියෙන්ම ස්ථාවර ආසනය. වැඩිම ශේෂ්ඨ ඵලයක් බිම් වදිනවා. ඊට පස්සේ අත් දෙක තියාගත්තාම මෙහෙම හරි මෙහෙම හරි මේකේ තියෙන්නේ මිසරේ පිරමීඩේ හැඩය. යාට සම්පූර්ණ ත්‍රිකෝණයක් බිම් වදිනවා. අත් දෙක කොහොම තියාගත්තත් උඩටත් ත්‍රිකෝණයක්. ඕක තමයි ලෝකේ තියෙන ස්ථාවරම කොට නැගී ලෝකේ කිසිම සංකල්පතාවයක් නැහැ. හැබැයි මෙහෙම වාඩි වෙන්න දැන් මම අවුරුදු 30 ගානකට පස්සේ මම මේ පුරුදුලා තියෙන්නේ 88 ඉඳලා පොර කාලා පොර කාලා. මේක නෙවෙයි නිවන කියන්නේ. මම කියන්නේ මේකේ සංකල්පතාවයක් නැහැ කියන්නේ. නිසා හොඳට පට්ටලව වාඩි වෙද්දී එච්චරයි මම කියන්නේ. මොන්නම ආසනයක්වත් මොනම ඉරියව්වක්වත් ඕනේ ඉන්න ඉරියව්ව පට්ටලව වාඩි වෙන්න. දැකලා තියෙනද මම දන්නේ නැහැ. ඔය ඒබ්‍රහම් ලින්කන්ගේ ෆොටෝ එකක් තියෙනවා, ස්ටැචු එකක් තියෙනවා ඉංගලන්තේ, ඇමරිකාවේ. හොඳට පුටුවක වාඩිලා මෙහෙම කරලා අත් දෙක තියාගෙන ඉන්නවා. ඒක දකින්නකොටම තේරෙන මනස පට්ටල වාඩිලා ඉන්නවා කියලා. එච්චරයි. ඉඳගෙන ඉන්න තියෙන ස්ට්‍රේට් බෑක් යායක එනම් පට්ටල වාඩිලා. ඕක මොකද තියෙන කරදා? ආයතනයක් හම්බෙච්චාම තමයි සූසේ පූසෙකුට පූසෙක් කියන බෑන්ට කොච්චර ජොලිය ඉන්නවද කියලා ඕන මීඩියාවක අම ටෙන්ෂන් එකක් ආපු වෙලාවක පොළු අප්පෙත් කියලා පොඩ්ඩක් පූසෙක් දිහා බලන්න කවදාකවත් ටෙන්ෂන් නැහැ. ඌ කාගවත් වැඩේ භාවනා කරලා නැහැ. කරපු නැති නිසා වෙන්නේ නැති මචං ටෙන්ෂන් එක නැති වෙන්නේ භාවනා කරුවා නම් ඕකත් පිස්සුවක් දෙනවා. ඌ දැන්ට පිස්සුවක් දෙනවා. ඉතින් ඒ වගේ ආසනයක් අමුත හොඳට පටල වාඩි වෙලා අත් දෙකක් තියාගන්න පහසු විදිහට ඒක මුරුදු ඇස් දෙක වහලා හොඳට බලන්න මම සමබරද වම දකුණු දෙක සමමිතිකද හැම මස් පිටුවක්ම ලිහිච්ඡ ස්වරූපෙන් තියෙනවා කියලා. ලිහිච්ඡ නැති මස් පිටු හරියට අපේ ඇඟේ තියෙනවා මේ පෙන්ටප් වෙච්ච එනර්ජි කියන්නේ ආතති නිසා. ඒක මේ කර්ම රෝග ඒ වගේම අපේ දවසේ ඉරියව්වල තියෙන දෝෂ ඒ වගේම අපි ගන්න ආහාර නිසා අපේ මානසික තත්ත්ව නිසා යම් යම් මස්පිඩු තද වෙලා තියෙනවා. ඒ නිසා ඇස් දෙක වහලා සාම්බර වාඩි වෙලා ලොකු සංශ කියන අපි ඉන්න කාලේ ලිහිච්ඡ ස්වරූපෙන් තියන්න කියලා. ඇඟ ලිහි තද කරන්න එපා, දඬු කරන්න එපා. ලිහිච්ඡ ස්වරූපෙන් තියලා හොඳට මුල ඉඳලා යටටම ස්කෑන් කරලා බලන්න කියනවා. මම සුවසේ ඉන්නවා කියලා. යම් මස්පිඩුවක් තද වෙලා පෙරපෙලා තියෙනවනම් මසල් මෙමරි කියලා කියනවා. ඒකට මනසින් අත ගන්න ඕනේ. මගේ මේ සමහරට උගාක් වෙලාට බෙල්ල තද කර ගන්නවා. එතකොට මේ මේ තාරකමස් විදුව හරි අපහසුවටපත් වෙනවා. එහෙම නැත්නම් දඬු වෙනවා. අතපය දඬු වෙනවා. ඒ දඬු වුණාට කමන්නේ දඬු වෙච්ච බව දැනගෙන ඒ මස් පිටුවටම හිත යොදන්න ඕනේ. මේ එතකොට ටික වෙලාවක් ගියාට පස්සේ තියෙන මේ දක්වමලා දඟලලා ඉන්න දෙයක් නැහැ සෑහළුවෙන් ඉන්න එකනේ. සමහර විටක මස් පිටුව හිමීට සෑහළු වෙනවා. යෝග ව්‍යායාම කරනකොට අපි යම් ඉරියව්කට ගියයි කියලා හිතමු. අපි ඒ ඉරියව්වට ගියාට පස්සේ අපේ ශරීරේ මහතයි පුරුණ නිසා දැන් මෙහෙම ඉඳගෙන ඉස්සරහට ඉඳන කඳ නමනවා නම් ඉතින් මේක තද වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ අන්තිමටම නැමිලා ඒ තද වෙච්ච මස් පිඩුවේ හිත තියාගෙන හුස්ම දෙකක් තුනක් ගන්නවා. ගන්නකොට ඒ මස් පිඩුවම හුස්ම ගන්නවත් එක්කම තද වෙනවා ලඟ වෙනවා තද වෙනවා ලඟ වෙනවා. ටික වෙලා ගියාට පස්සේ ඒක <coughs> පුරුණාට පස්සේ තා ඩිංගක් නමන්න ඉංගංගාවල හරියටම එතන මේ මස් විදුව මෙහිත තියාන හුස්මට යන්න ගියාම හුස්ම නිකන් අර බල්ලක මොනවා ටිකක් දාලා ටිකක් අඩු කරනවා වගේ ටිකක් ඊට ආරම්භ වෙනවා. ආයෙ ඩිංගන්න මන්නේ. ඕම ඕම ඕම කරනකොට මේක දවසින් දවස දවසින් දවස සැහැල්ලු වෙනවා. ඒ නිසා මේ ඉරියව්වේ සංකීර්ණතාව කියලා කියන්නේ භාවනා ප්‍රශ්නයක් නෙමෙයි. අපි චිත්ත රූපයක්ම වාගෙන ඉන්නවා. සර්වචනාංශ වගේ බද්ධ පරියන්කම ඉඳ එහෙම නැත්නම් දැඩි කරගන්න අවශ්‍යතාවය නැහැ. ඉඳගෙන ඉන්න ඉරියව්වේදී වුණත් කාරණා දෙකක් මතක් කරනවා. ඉඳගත්තට පස්සේ වම දකුණ සම්බර වෙන්න ආරින්න. හැම මස් පිටුවම ලිහිච්ඡ ස්වරූපෙන් කියන බාට වග බලා ගන්නද වග බලාගෙන කයත් එක්ක ආද වෙන්න. කයත් එක්ක මිත්‍ර වෙන්න. කයත් එක්ක සුහද වෙන්න. මේක අපේ ජීවිතේම වෙච්ච කියලා. අපි ඔය කායත් එක මොන සෙල්ලම නැටුවත් කවදාකවත් අපි මේකට ප්‍රේම කරලා නැහැ. අපි ප්‍රේමාන්තයෙන් ප්‍රේම කරලා තියෙනවා. මම තමුන්ට ප්‍රේම කරනවා කියන එක අපිට වුණීම. මම කඳුබඩ ඉන්න වෙලාවේදී එයා මේ වියට්නාම් යුද්ධෙට ගිය ඇමරිකන් සොල්දාදුවේ අඩි 6ක් විතර මිනිස්සු. යනකොට පොරව හාරගෙන යන්නේ. හරිම දලදඬ. නමුත් ඇතුළත අන්තිම නිමිත්ත බොහෝම සුවද චරිතයක් තියෙනවා. ඉතින් මම අර ඉන්ද්‍රිය කට්ටියට සිංහල කට්ටියට බොජ්ජංග ධර්ම දේශනා කරනවා හැන්දෑවේ එතනින් සුදු අයට විතරක් ඒ මෛත්‍රී භාවනාව කිව්වා. ඉතින් යා කියනවා ඉස්ලාම් යුද්ධෙන් අයින් වෙලා ගිහිල්ලා ගියාලු සෙන් භාවනා මධ්‍යස්ථානයේ රෝෂි කෙනෙක් ඇවිල්ලා මේ වගේ තැනක වාඩි කරලා ඉතින් භාවනාව ගන්න වෙලාවේදී එකළු භාවනා පටන් ගන්න ඉස්සෙල්ලා හොඳට පටල වාඩිලා සහැල්ලුව ඉඳගෙන තමන්ට මෛත්‍රී කරගන්න. මම දැන් මෙතන සුවසේ ඉන්නවයි කියලා. ඒ වසරේ හෙනයක් ගැහුවා කිව්වා. ඉස්සෙල්ලා මතාට මාත් එක්ක මම ඉන්නවා කිව්වට පස්සේ ඒක පාට සිහියපත හිතින් නැතුව හුස්ම හුස්ම ගන්න බැරුව ඇඬිල්ලක් ආවයි කිව්වා ඉකි බිඳ බිඳ දවස් 3ක් ඇඬුවා. දවස් 3ක් එක දිගටම කෙරුවේ ඒ ඉරියවට යනකොටම ගිහිල්ලා මම සුවපත් වේවා කියලා හිතනකොටම ඊට පස්සේ රෝෂි කිව්වලු මේක ලොකු ට්‍රීට්මන්ට් එකක් උඹට දිගටම අඬපන්. මොකද මම මෙච්චර යුද්ධ කරාට රටට සේවය කරාට කවදාකවත් මට මම ප්‍රේම කළා නැහැ කියලා. විශේෂයෙන්ම යුද්ධ කරන්න කරන්න Tamanට ප්‍රේම කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ Tamanට ප්‍රේම කරන්න පටන් ගත්තට පස්සේ රබර් බෝලකින් දමලා ගැහුවා වගේ කොලාපයි. ඒක සෙල්ලම් වැඩක් නෙමෙයි මේ මේ Tamanට ලැබිච්ච මේ ශරීරෙට මේ කාමසුවල්ලිකාන් යෝගේ නෙවෙයි මිත්‍ර වෙනවා කියන්නේ. අපි අවුරුදු 100ක් හමාරක් හිටියත් අනුසන්තෝෂ කරන්න කඹරනවා මිස මේ මීහරකට කණ්ඩ දෙන්නේ නැහැ. කරත්තේ බඳින ගුණාට කණ්ඩ දෙන්නේ නැහැ. කරත්තේට සලකනවා. හම්බ කරන හම්බ කරන දේවල් දරුවන්ට සලකනවා ගුණාට සලකනවා. ඉතින් මේකට බ්ලඩ් ප්‍රෙෂර් හැදෙන්නේ නැතුව මොනව කරන්නේ? heart attack එන්නේ නැතුව ඕන ඕනෝ කරන්නේ. මූ වෙන පොඩ්ඩක් බලනවනම් ගාන්ධිතුමා ඉන්න කාලේ ගාන්ධිතුමාට ගියාම මිනිස්සු ආර්දනා කරන්න කියනවලු මේ මං ආර්දනාව බාර ගන්න මේ බూరు සහෝදරයා කැමති නම් එදාට එන්නම් කියනවා. ඉඩ දුන්නොත් එන්නම් කියනවා. ඉතින් මේක ඉඩ දුන්න නැත්නම් මොනව කරන්නේ? මං ආර්දනාව බාර ගන්න බూరు සහෝදරයා ඉඩ දුන්නොත් එන්නම් කියනවා. ඉතින් කවුරුත් අහන්න යන්නේ නැහැ කවුද බూరు සහෝදරය කියලා. ඒ තරමටම අපිට අපිට බේස් එක වැරදිලා තියෙනවා. අපි එක එකන නලවන්න පිනවන්න දඟලලා Tamanට මෛත්‍රී කරගන්නවා කියන එක අමතක කරාට පස්සේ ලෝකේ ඉන්න අති දක්ෂම වෛද්‍යවරයෙකුටත් අපිට උදව් කරන්න බෑ. මොකද සර්වඥාන්සේ කිව්වේ mind your own business. මේ වැඩක් බලාගන්න. ඔබ මේ දේ කරන්නේ නැතුව අනුන්ට සේවය කරන්න හදනවා කියලා කියන්නේ තන්නේ කර රවට්ටගෙනilla. නිසා දවසකට විනාඩි 10 15ක් පටල වාඩි වෙලා තමන් ගැන තමන් මෛත්‍රී කරගන්න ඕන. අනේ බුද්ධෝත්පාද කාලයක් හම්බුණා. අනේ මනුසාත්ම භාවයක් හම්බුණා. අනේ ඇහැකන දිවනාසය අපිට එක අංග පුලාවකට හම්බුණා. අනේ අපිට කල්යාණ මිත්‍ර හම්බුණා. අනේ අපිට ඕනනම් පැවිදෙන්නත් පුළුවන්. අනේ අපිට බණ අහන්න පුළුවන්. ඔයකත් වැඩි මොනවද ඉල්ලන්නේ. ඒ ඔක්කොම හම්බුණාට පස්සේ කී දෙනෙක් මොනතරම් කන පින්දම් ගහනවා. මේ සේරම හම්බ වෙලත් සතුටෙන් ඉන්න යකෙක් ඉන්නවද මේ ලෝකේ? එක්කත් නැහැ. එකෙකුටවත් ඇති කියන එක තේරෙන්නේ. කවදාවත් ඇති කියන්නේ ඉතින් මෙහෙම පත්‍ර වඩලා මම දැන් මෙතන කියන්නේ මොනවද මතියලා කියන්නේ. මොකක්වත් නැතිද? නමුත් අපි කවදාකවත් එතෙන්ට ඇවිල්ලා නැහැ. අපේ ජීවිතේ තියෙන්නේ බාහිරේ. හැමදාම බාහිරට ගිය ජීවිතයක් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් කියන්නේ සබ්බේ පුතුජනා උම්මත්තකා හැම බුද්ධජනයෙක්ම උන්ට පිස්සෝ. ලද්දා පටන් මැරෙනකම් බාහිර සන්තෝෂ කර කර ඉඳලා මරණ මොහොතේදී මේක ඔක්කොම එනවා ආපහු. ආවට පස්සේ කවදද ගියේ කොහේද උනේ මේ කවුද මේ මමද මම කියන්නේ කවුද කියන එක මරණ ඇඳේදී තමයි සාකච්ඡා කරන්නේ. ඒකට පමා වැඩි. නිසා භාවනාවේ වාඩි වෙනවා කියන එක සංකීර්ණයි කියලා කියන එක මම එච්චර පිළිගන්න කැමති නෑ. එහෙම තියනවා කියන මම මේ ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙවෙයි. <coughs> පූසෙත් දිහා බලන්න. නිකම් පූසෙත් දිහා බලන්න කොයි වෙලාවෙත් මොන දේ කරත් ජොලිය කරන්න. බොහොම ඉරියව් වලින් ඒ වගේ නිතරම බලන්න අපිට බෑ අපිට ඇත්තටම එහෙම කුමර කුමර ජීවිත ගත කරන්න බෑ අපි හම්බ කරන්න ඕනේ අපිට යම් යම් සේවාවල් තියෙනවා. නමුත් දවසේ පැය 23මාරක් දෙන්න ඔය බඩ බඩ බොක්ක රකින්න. විනාඩි 30ක් දෙන්න මේ ශරීරෙත් එක්ක ප්‍රේම කරන්න. අසාධාරණ නෑ. ඒ නිසා එහෙම කරනකොට එමක අර ඇතුළට හිත ගිහිල්ලා ඉන්න ඉරියව්වට හිත දාගෙන හිටපුවාම පුදුම ඒකට කියන්න පුළුවන් ජීවත් වෙන මොහොතක් කියලා. ඒ මොහොතේ මම දැන් මෙතන ජීවත් වෙන අනික් සෑම වෙලාවෙම කොගොල්ලෝ කරන්නේ රංගපෑම මයි මාත් එක්ක. අනික් හැම වෙලාවෙම කරන්නේ අනුපිනවන්න රංගපාන. අපි දක්ෂ නළුව නිලිය. ඉගෙන ගත්තේ නැති වුණාට ඩබල් ඇක්ෂන් ට්‍රිපල් ඇක්ෂන් දාගෙන වෙස්මුණු අඩු ගානේ 18ක් තියනලු එකෙක්ගේ ලාච්චුවල. එනේන මිනිහ හැටියට ඉස්මුණ දා ගන්නව ණයක් ගන්න කවුරු හරි ඉන්නවනම් අත කරගෙන ඉන්නව ඕනේ. Taman ඕන කෙනෙක් ඉන්නවනම් කට කනේ hina වීගෙන ඉන්නවා. දේශපාලනයක් ඉන්නවනම් වෙන වෙස්මුණක් දා ගන්නවා. අඩු ගානේ 18ක් තියනවලු එක එක ගාන. කලාච්චි වැදලා එන මිනිහා දිහාගේ හැටියට මේක දා ගන්න එකයි කරන්නේ මිනිහා ගියට පස්සේ අනිත් එක දා ගන්න. කවුද රැවටෙන්නේ? අන්තිමට Taman විතරයි රැවටෙන්නේ. ඒක නිසා මගේ ඇත්ත ස්වරූපය අපි Taman දන්නේ නැහැ. මොකද වෙස්මුණත් එක්ක ඉඳලා ඉඳලා පුරුදු වෙලා වෙස්මුණ ඇත්ත වෙලාදී. ඒ නිසා තමන් එක තමන් එනවයි කිව්වම <clears throat> ඒක නිකන් තමන්ගේ නිවස බලා අපව වෙන ගමනක් තියෙනවා. කිසිම සයන්ස් එකක් එතන නැහැ තනිකර ආර්ට් එකක් තියෙන්නේ අමුතු කලාවක්. මාත් එක්ක මම මේ මොහොතේ ජීවත් වෙනවා කියන්නේ. ඉතින් ඒකට <clears throat> කිසිම වියදමක් නැහැ. ලද්ධා මුධා නිබුතිම් බුඤ්ජමානා කියලා සර්වඥයන් සඳහන් කරලා තියෙන්නේ නොමිලේ ලද්දා වූ මේ සැපය. බුද්ධ විඳින්න මේකට කියනවා හුදේකලාව කියලා. මේකට කියනවා විස්වාමී කියලා, මේකට කියනවා විවේකයේ කියලා. මොන වචනේ කිව්වත් අපිට නැති වෙච්ච දේ මේක. නිසා අපි කීයක් දීලා හෝ මොනම සංවිධානකින් හෝ අපි මේක නැවත ලබා ගන්න ඕනේ. මාත් එක්ක මම ඉන්නවා. ඒකවල වෙන ගිහිටියයි කියලා ප්‍රශ්නයක් නැහැ. කොයි තැනක හිටියත් මම දැන් මෙතන නම් ඒක පූර්ණ ජීවිතයක්. ඒකට කියන්නේ සම්පත්‍තිකර ජීවිතයක්, සන්තුෂ්ටිකර ජීවිතයක්. ඒකට ඒක කාටවත් අපෙන් හොරකම් කරන්න බෑ. ඒක කොච්චර සැප සම්පත් තියෙන කෙනෙකුටත් මේක ගණින් කියලා දුන්නට ගන්නත් බෑ. එයාම දැනගන්න ඕනේ මේ ලෝකයේ තියෙන උත්තරම සැපේ තමයි මේ මම දැන් මෙතන කියලා මාත් එක්ක ඉන්න එක. ඒකත් මේ ප්‍රශ්නිත අංගද විදියට කරලා හුරු නැති කෙනෙකුට මහ පුදුමාකාර බයක් ගෙනෙනවා. විචරිත ඇති කෙනාට, ශ්‍රද්ධාව නැති කෙනාට, කුසල ඡන්දේ නැති කෙනාට, අදිමොක්ඛී চৈতසික නැති කෙනාට ඊට gedaraවට පස්සේ මහා පාළු ගතියක් දැනෙනවා. මහා කම්මැලි ගතියක් දැනෙනවා. අසරණ ගතියක් දැනෙනවා. මහමූදු මැද තනි වුණා වගේ. ඉතියා කරන්නෙම මොනවා හරි බාහිර දෙයකට හිත දාලා හිත අවුල් කරලා තියන එක තමයි. මේක ගෙදර ආවට පස්සේ ඉන්නවයි කියන එක නැත්නම් මේ මාත් එක්ක මම ඉන්නවා කියන එක ලොකු ආධ්‍යාත්මික දෙයක් බව හිතට වද්දගෙන හිතට වද්දා ගැනීම දුෂ්කරයි. මොකද අපේ තියෙන ක්‍රමයේ හැටියට අපි වෙන මොකක්ද එකක් හැපයක් කියලා හිතන නිසා ඒක පුරුදු කරා නම් මේ ඇති කියන්න පුරුදු වෙනවා දැන් මේ ටික හොඳටම ඇති මම දැන් මෙතන කියන තැනට එන්නේ ඒක අපිට දරුවෙකුට දෙන්න පුළුවන් නම් මම හිතන එක තමයි ලොකුම දෑවැද්ද දරුවට මේ තමන්ගේ ලැබිච්ච දේ ගැන ඇති ලද දෙයින් සතුටු වීම මේක තුල තියෙන නිසා භවනාදී විශාල දේවල් මොනවාක්වත් එපා සක්මන් කරන වෙලාවට බොහෝම සරලයි තාම සරල කරන්න ඕනට මම කියන්නේ පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. එච්චරයි ලක්ෂණ. පරණ සින්දුවක් නේ ඔය මේ මේ මම විතරයි මේ සින්දුව දන්නේ මම බලනවා. පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. සඳේ මේ මම අපි පැවිදෙන් ඉඳලා තියෙන ප්‍රසිද්ධ ගුවන්විදුලි සින්දුවක්. එච්චර ලක්ෂණ කියන්නේ වැලි පොලවක් තියෙනවා කකුල් දෙකේ සිරපු තපත්තු නැහැ එහාට මෙහාට යනවා එච්චරයි. ඒකවත් බෑ. ඒකවත් බෑ. ඒ මොකද ඒ තරම මේක සංකීර්ණ කරලා තර කරලා හිතාගෙන උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද කියලා වගේ නිකන් බොරු කකුකාරය වගේ ඇවිදින්න පටන් ගන්නවා සක්මා කරනවා. මොකක්වත් නැහැ. අපි පුළුවන් තරම් සරල වෙනවා. මහ පොළොව මත අපත්ත සිරපු දාන්න නැතුව පොළොව මහි කාන්තාව උඩ ඇවිදිනවා. ඒ විශාල අර ඒක බෙස් බුද්ධෙක් කියලා තිබුණා. පොළවේ පයින් යන්න පුළුවන් නම් ලෝකේ තියෙන ලොකුම ආශ්චර්යයක් මොකද හොරෙකුට බෑ. බඩු ඉල්ලන්න එනවා. දේශපාලනඥයෙකුට බෑ. එඩි කියන්න ඉන්නව කට්ටිය. අපි නිකම්ම නිකන් සිරිපිරිසලනේ. අපිට පුළුවන් පයින් යන්න. මොනම දෙයකට මේ ඇඳගත්ත මිනිහෙකුට බෑ පොළවේ පයින් යන්න. පාඩි වෙලා ඉන්න බෑ. ඒ නිසා මේක අපි නැවත හිටපු අපේ ගෙදර බල ආපහු වෙන ගමනක්. ජොලි වැඩක් හැබැයි. අදින් සක්මන් කරන නිවැරදි පිළිවෙල කරුණාවෙන් පහදා දෙමින් ඉල්ලා සිටිමි. සක්මන් කරන වේගය සහ වම දකුණ මෙනෙහි කරන ආකාරය පහදා දෙමින් කරුණාවෙන් මතක් කර සිටිමි. මේදී උඩින්ම කියන්නේ පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. නිකන් එහාට මෙහාට ඇවිදින්න මේ හතිය ආදි 40ක් 50ක් විතර බිම තියෙනවා. ඒකල බලන්න මම දැන් මෙතන ඇවිදිනවා. නැත්නම් මම දැන් මෙතන සක්මන් කරනවා. ඉච්චර විනාඩි 10ක් විතර යනකම් 5ක් විතර යනකම් කිසිම භාවනාවක් දාන්න බෑ. නිකන් අපිට විවේකයක් හම්බෙච්ච වෙලාවේ නිකන් ඊවිනිව් වොක් එකට වගේ එකම දේ තන ඇවිදින එකයි වෙනස. එහා තමයි ඇවිදිනවා. ඇවිදිනකොට අපේ ඇඟේ උසත මහතට ඒකට වේගයක් තියෙනවා. ඒ ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා. බොඩි එක දන්නවා මොකද්ද කරන්න ඕන. විවේකයේ පිණිස ඇවිදිනවා. ඇවිදින ගමන් බලාගන්න මෙන්න මේ වේගේ ඇවිදිනකොට මම ඊයේ කල්පනා කරනවාද? හෙට ගැන කල්පනා කරනවාද? ගෙදර ගැන කල්පනා කරනවාද? අහල පහල ඉන්න ගැන හිතනවා නැතුව මේ ඇවිදින එක. හිත ගියා නම් වැඩේ පටන් ගන්නවා. මේක හරියට උපමාවකට කියනවා නම් අර ඉස්ලාම 7 7යි කියලා ඇවිදින්න හදන පොඩි බබෙක් වගේ එයාට පියවර 7ක් විතර වැටෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒ වගේ අපිටත් වටපිට හිත යන්නේ නැතුව ශබ්ද වේදනායි කිරුණාවක් නැතුව වම දකුණ කියලා වචන නොකියවත් පියවර 7ක් විතර ඒ ඉන්න ඉරියව්වේ යන්න පුළුවන්. ඊට පස්සේ ඒක දුවනවා, සත්තු පේනවා, ඇහෙනවා, කැඩෙන්න පුළුවන්. ආයෙසරයක් කරගන්නවා. ඒ විදිහට කරගෙන කරගෙන යනකොට භාවනාවේ පරියන්කේ ඉන්නකොට සාමාන්‍යයෙන් අපි අර ආනාපාන සතියේ වායු පොට්ටබ්බ ධාතු ගන්නකොට කය උඩු කයට කරන ගොඩක් වෙලාවට කමතාන යොමු වෙන්නේ සක්මන් කරනකොට යටි කය. යටි කයේ තමයි ක්‍රියාකාරකම් තියෙන්නේ උඩු කය නිකම්ම නිකං රූපය රූකඩයක් වගේ තියෙන්නේ. ඒ නිසා අත් දෙක බැඳගන්නයි කියලා කියන උඩු කයට හිත නොයෑමට ඒකලා මේ වම පොළවේ තියෙන වෙලාවට මේක දකුණ නෙවෙයි මේක වමමයි කියලා කකුල දිහා බලන්නේ නැතුව බම්බයක් විතර ඉස්සරහා බලාගෙන ඒ අත්දකින්න අත්දකිල්ල පොළවේ පය හැපෙනකොට, කෙටෙනකොට, වදිනකොට මොකද්ද Taman අත්දකින්නේ කියලා. විදුබෙන් පටන් ගන්න කකුල පුරා පැතිරෙනවද? නැත්නම් ඇතුලෙන් පිටතට එනවද? ඇඟිලි වලඳලා පස්සට එනවද? පොළව රළුද? පය රළුද? පොළොව ඝනකම්ද? පය ඝනකම්ද ආදි වශයෙන් හැම දෙයකම අපි මේ මේ ඇඟිලි තුඩු ඔක්කොම අපේ තියෙන ස්පර්ශක තමයි. කරපොත්තගේ අර ඉස්සරහ තියෙන ස්පර්ශක දෙක වගේ ඒක පොළවේ තැබීමේදී ඒක විශාල සංඥාතෝගයක් යවනවා මොලේට මේ පය තිබ්බ දන ආරක්ෂාකාරීද වලගොඩලි සහිතද කටුකෝල් සහිතද කියලා ඒ දෙයට 100ට 100ක් අගේ දීලා මුළු හදින්ම පය තබනකොට මොනවද වැටෙන්නේ? දකුණු තියෙනකොට මොකද්ද වැටෙන්නේ කියලා බල බල යෑම මම හිතන්නේ සක්මණේ ආරම්භෙත් එච්චරයි අවසානෙත් එච්චරයි. ඊට පස්සේ තව ක්‍රමවලට ඒක වම දකුණු වශයෙන් එසවීම තැබීම වශයෙන් එසවීම යැවීම තබයෙන් විස්තර කරන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඒක නෙවෙයි. වැදගත් වෙන්නේ අර පොළොව තියෙනකොට ඒ ස්පර්ශය අපි 100ට 100ක් මේ නිවන වගේ ලෝකේ කරපු ලොකුම පින්කම වගේ පය තැබීමේ 100ට 100ක් ජීවත් වෙන්න පුළුවන්. මුළු හදින්ම ඒකේ ඉන්න පුළුවන්ද කියලා බලන එකයි කරන්නේ. ඒකට ධෛර්යයක් දීම වශයෙන් ඒකට උනන්දු කිරීමක් වශයෙන් දකුණ තියෙන වෙලාවේදී දකුණ කියලා මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි අත්‍යවශ්‍ය දේ. දකුණ කියනකොට ඒ පොළවේ වදිනකොට දැනෙන දැනීම. ඒ නිසා ලංකාවේ කරන්න පුළුවන් ඒ වැලි පොළව තමයි හොඳම. සිමෙන්ති හෝ මේ මැදව පොළව එච්චර සෞඛ්‍ය සම්පන්න නැහැ. ඒක නිසා වැලි පොළව නැත්තම් ඊගාවට හොඳ දෙයක් තමයි ලනුපැදුව. ලනුපැදුවත් හරි විෂමයි. එතකොට එහෙම නැත්තම් අඩු ගන්න මේ වගේ ප්ලාස්ටික් පැදුවක් හරි දාන්න කියලා. සමතලා පොළවේ ඇදිවි ඇවිදීම තන්නේ කර ශරීරය ලෙඩ කරන එක. ඒ නිසා ලෝකේ වැඩියෙන්ම ජීවත් වෙන මිනිස්සු අසර්බයිජාන් වල රුසියාවේ ජීවත් වෙනවා කියලා කියන්නේ මත හැමදාම වතුරකින් යන්න කන්දපල්ලයට එනවා. දරගෙන යන්න කන්දපල්ලයට එනකොට යනකොට පඩි උර ගඳිනවා. ඒ පඩියේ විසමයි පොළොව. හිරිපු සපත්තු දානවා. ඉතින් ඒක හොඳට ව්‍යායාම වෙනවා. ඒකදී මම මතක් කරන්න කැමතියි මේ මේ අතුල්පතුල් වල අපේ මුළු ඇඟේම ස්විච් බෝඩ් එක තියෙන මේ වගේ. ඒ ස්විච් බෝඩ් එකේ තමයි වැඩ කරන මනුස්සයගේ හැම ඉන්ද්‍රියකටම සිග්නල්ස් යනවා. වැඩ කරන්නේ නැතුව අතප්පිට අතක් උඩ තියාන කම්මැලිකම තියෙන මනුස්සයගේ ඉඳුරන්ට අවශ්‍ය සජීවී ඒ ජීව ශක්තිය යන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඉඳුරන් අතර ලොකු මේ යුරික් ඇසිඩ් එකතු වෙලා කුණු කන්දල් ගොඩක් එකතු වෙනවා. ඉතින් ඒ නිසා කියනවා මේ අපේ අකින් අපි ආයුධ උපකරණ වලින් වැඩ කරනකොට පොළවේ ඇවිදිනකොට බුදුම විදියට හැම අදාළ නිලයක්ම ඈගෙනවා. වැලි පොළවේ සර්වඥාන්සේතරෝක විස්තර කළ කිව්වේ නැතුවට අපේ සුපතිත්තිත පාද නැහැ. සර්වඥාන්සේ සුපතිත්තිත පාද සහරි පතලි. සර්වඥාන්සේට මේ පොළවේ ඇවිද්දත් මුළු පයම සම්බාහනය වෙනවා. අපේ ලේ වගේ කවදාකවත් සම්බාහනය වෙන්නේ නැහැ. ලේ වගේ තමයි ඉමෝෂනල් බොඩි එක තියෙන්නේ. ආමාශය ආහාර ජීර්ණ පද්ධතිය ඔක්කොටම අවශ්‍ය කොටස්. මේක කවදාවත් පොළවේ වදින්නේ නැත්නම් මේක ව්‍යායාම වෙන්නේ නැත්නම් අපේ හත නිතරම ආවේග ජනකයි. වැල්ලේ විදිනකොට මේකට වැලි වදිනවා. මේ කිචි කැවෙනවා. මේ කිචි කැවෙන සපත්තු සරපු නැතු යනවා. එතකොට මේක මසාජ් වෙනකොට ආහාර දිරවීමට දාන ගත්තට පස්සේ විනාඩි 15ක් විතර සක්මන් කරනවා නම් මුතුවට ඔක්කොම අර එන්සයිම්ස් එන්න පටන් ගන්නවා. ඒ වගේම අවිදිනකොට මේකෙන් වෙන එකේදී හොඳට මේ ශක්තිය මොබිලයිස් කරනවා එහෙම නැත්නම් මේ කාර්යක්ෂම කරනවා. නිසා සක්මන් කිරීමේදී මේ පතුල් වලට හම්බෙන මේ ව්‍යායාමයේ අද තියෙන මේ සපත්තු කර්මාන්තය නිසා අපිට අහිමි වෙලා තියෙනවා. මේ කකුල් දෙකට මේ මේ එක එක විවිධ සපත්තු සරපු දැමිල්ලේ මේක අමතර තදවීම් තද කරලා ස්වභාවික නැහැ. ඒ නිසා හුඟක් ලෙඩ රෝග තියෙනවා. ඒ සම්භාහනීය ඇත්තට ਸਰවචනanse සාකච්ඡා කරලා නැහැ කිසිම තැනක. මම සම්භාහන විද්‍යාව තියෙන ඕනම පොතක තියෙනවා මේක බෞද්ධ වැඩපිළිවෙලක්. ලංකාවේ ඉන්දියාවේ අවුරුදු 3000කට ඉස්සලා තිබිලා තියෙනවා. බුද්ධ ධර්මවත් එක චීනෙට ගියාට පස්සේ අකු පංච අකු ප්‍රශ විදියට ආපහු ලෝකෙට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක මේ වක්‍ර ක්‍රමයකට සර්වඥාන්සේ අපිට දීපු මේ උපකරණයක් නැත්නම් ක්‍රමවේදයක් මේ සාරාංශක කල්පලක්ෂයකට ඉස්සලා ඒ සුමේද තාපසෝ ඉන්නකොට පවා ගීගේ අතහැරලා ගිහිල්ලා ලස්සන ගඟක් අයිනේ මනරම් තැනක අසපුවක් හදාගෙන තිනවා. අසපුවක් හදාගෙන ලොකු සංසම විස්තර කියන්නේ. දැක්කා වගේ කියනවා නිකන් මම දන්නේ ඇත්තද දන්නේ නැහැ නැද්ද දන්නේ නැහැ. ඊට පස්සේ සක්මනක් හැදුවලු. ඒ සක්මන දිග පළල රියන් 3යි අඩි 4ම ආරයි මේ අතර රියන් 30යි. අඩි 45යි. ඒ දෙකළු ඉස්සලාම ගීගේ අතහැරලා ගියට පස්සේ හදාගත්තා. ඒ සක්මන බුදු වුණාට පස්සෙත් මතක තියෙනවා. එච්චර කාලයකට ඉස්සලා ගිහි ගියත් ඇල්ලා ගිහිල්ලා Taman කියලා හදාගත්තේ කුටියයි සක්මනයි. අත්‍යවශ්‍යයි සක්මන. දැන් ලංකාවේ වගේ රටවල් වල ලෝකට ගොඟක් රටවල් වල මේ සක්මන වැඩි උනන්දු කරවන්නේ. ඒ නිසා හරි වෙහෙසයි. ඉඳගෙන ඉන්න එක හරි වෙහෙසයි. නමුත් සක්මන් කරලා බලන්න ඕනේ මේ සාමාන්‍ය ඉදින්දා ප්‍රශ්නයක් හරි කමන්නේ ජීවිතේ දැන් ලෙඩක් සනීප වෙගෙන එනකොට හරි ඉඳගෙන ඉන්නවට වැඩිය ලේසි සක්මන් කරනවා. නිසන් වලට ඇවිල්ලා ගිය හුඟව දෙනෙක් හොඳයි කියලා යනවා. වැඩි දෙනෙක් මේ ස්තුති කරලා යන්නේ මේ සක්මන පිළිබඳව ලැබਿੱච්ච සල්ලි. ඒ වගේම අපිට ඇත්තටම මේ සක්මමලු දෙකයි හදා ගන්න පුළුවන් උනේ. තව දෙකක් සැලසුම් කරලා තියෙනවා මේ සමාවට තියෙන කැලේ කට්ටිය අවසර දෙන්නේ මේ පොළොවේලි කරන්න. ඒ නිසා විශාල මොකද සක්මන කියන එක කවුරුත් දන්නේ නැහැ නේ භාවනාවක් කියලා දන්නේ. ඒගොල්ලෝ මේ මෙව හදන්න ඉඩ දෙනවා. සක්මන් කරන්න දෙන්නේ නැහැ. ඉතින් අපි අවසරය ඉල්ලලා තියෙනවා හිමීට මිට තව සක්මන් මළු ටිකක් හදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ මූලික උපදේශ පන්තියේදී සෑහෙන වෙලාවක් ඒක විස්තර කරනවා හැම කෙනෙකුටම යනකොට සක්මන් භාවනා පිළිබඳ පොතක් සූදානම් කරලා තියෙනවා යනකොට මතක් කරගන්න. මොකද සක්මන් භාවනා පිළිබඳ ලියවිලා නැහැ පොත. ඒක නිසා ඒ පොත මේ ඊයේ ඒ පොත ප්‍රූෆ් වලක පොඩි එකක් ඇවිල්ලා ගියා. මේක නම් ස්වාමීන් වහන්සේ බොහොම වටිනවා කියනවා. මොකද සරලව ලියලා තියෙනවා උඟක් තැන්වල ලියවිලා නැති නිසා. ඊගා ප්‍රශ්නට අපි යනවා. කර්ණී ස්වාමීන් වහන්සේ භාවනාව ආරම්භ කිරීමට පෙර භාවනා පූර්වකෘත්‍ය වශයෙන් තෙරුවන් නැමැදීම, තෙරුවන් කමා කර ගැනීම, කල්යාණ මිත්‍රන් වහන්සේලා කමා කර ගැනීම සහ චතුරාර්ය භාවනා යෙදීම සිදු කළ යුද්ධයි. කාර්මිකව පහදා දෙනුමින් ඉල්ලා සිටිමි. අතරම සම්ප්‍රදානුකූලව මේ භාවනා කරන්න ඉසල ඒ කරන පූර්වකෘත්‍යය ගොඩාක් වෙලා ගන්නවා. නමුත් දැන් අපි මේ ඔක්කොමල වගේ කාර්යබහුල ජීවිත ගත කරන අය ඒගොල්ලන්ට වෙලා හම්බෙච්චාම එච්චර ඒ වගේ දේවල් සඳහා වෙලා නැහැ. ඒ නිසා මේව එච්චරම කරන්ඩ උනන්දු කරවන්නේ නමුත් ඒ වෙනුවට සක්මන් කරන්න පැයක් වාඩි වෙන්න ඕන නම් පැය සක්මන් කරන්න. සක්මන් කරලා අවිල්ල වාඩි වෙච්චාම එන්නේ හොඳට අදාගත්ත මේ මානසික මට්ටමක ඉඳගෙන ඒ නිසා පූර්වකෘත්‍ය වශයෙන් මෙහිදී අපි උනන්දු කරවන්නෙම මේ සක්මන් භාවනා යමුත් යම් කිසි කෙනෙක් කලින් මේ පූර්වක්‍ෘත්‍ය පුරුදු කරලා තියෙනවා නම් ඒ පුරුදු කරනකොට හිත කීකරු වෙන ගතිය තියෙනවා නම් ඒ පූර්වක්‍ෘත්‍ය කෙරුවට කමක් නැහැ. ප්‍රයෝජනේ සලකලා ඊට පස්සේ තමන්ගේ මූල කර්මස්ථානට යනවා. ඒක නැත්නම් සක්මන් කරලා ඉල කිලින්ම ආනාපාන සතියට හිතියෝ දාන්න පුළුවන් නැත්නම් මූල කර්මස්ථානට හිතියෝ දාන්න පුළුවන්. ඒක නිසා මේ සඳහා එච්චර වෙලා ගත කරන්න එපා. යම් කිසි කෙනෙකුට දැන් පුරුදු කරලා තියෙනවා මම කිව්වා වගේ ඒත් කියනවා දවසේ එක පරියන්කයක විතරක් මේ ටික කරන්ඩ උදේ පාන්දරම හවසට එතකොට තමන් අර තමන්ට උදව් සිව්පසෙන් උදව් උපකාර කරන අයට මෛත්‍රී කරුණා බෙදා දීම ගුරුවරයන්ට දැමදීම කරනවා. ඉතින් අපි නිසන්වනේ ඇතුලේ කාලසටහනේ හන්දාවේ 6ට ඔක්කොම කට්ටිය එකතු වෙලා වන්දනා කරනවා. මේ වන්දනා කරන වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ, දායක දායිකාවන්ට ඔක්කොටම පින්පෙත් දීලා එක සැරේයි කරන්නේ. අනික් වෙලාවට කෙලිම භාවනාව ඒක. සක්මන් භාවනා කියනදී අපි දැනගත යුතු දැනගත යුතු කරුණ මොනවාද? මේකදී සර්වඥාතිගේ සූත්‍රයක් තියෙනවා. ඒක මම හිතනවා මේකට මේ ප්‍රශ්නට කෙටි උත්තරයක් දෙනවයි කියලා. පංචමානි භික්කවේ සංකමානි සංසානි මහණි සක්මන් කරන්නට ආනිසංස පහක් තියෙනවා. අද්ධානක්කම හෝති පධානක්කම. ඕනේ දුරදි කියන වැඩක් අතරමඟ නතර නොකර අවසානයේ දක්වා යෑමට අවශ්‍ය කරන කෙනේ සක්මන පුරුදු කරනවා. සක්මන කරපු නැති එකන භාවනා අතරමඟ දාලා යනවා. පිටිත් එක අතරමඟ දාලා යනවා. සක්මනවත් දිගට කරන්නේ. සක්මන් කරන එකනට අධධාන කම කියලා අධධාන කියලා කියන දීර්ඝ ගමන ප්‍රධානක් කියලා කියන අපි මේ කරන භාවනා කෘත්‍ය අතරමඟදී නතර නොකර පාවා දෙන්නේ නැතුව දිගට කරගෙන යෑමේ ශක්තිය තියෙනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡanti. තමන් බොන ලද, කන ලද, දේව කන ලද, ශරීරගත කරන ආහාර හොඳට දිරවන. ඒ නිසා දානයක් ගත්තට පස්සේ විනාඩි 20ක් විතරක් අඩු ගන්න 30ක් විතරක් සක්මන් කරන්න. දවල් දානෙන් පස්සේ අපි පැයක් දීලා තියෙනවා සක්මන් කරන්න. උදේ දානෙන් පස්සෙත් එහෙමයි. මේක නැතුව කාපු ගමන් ගිහලා බුදිය ගත්තොත් මාර්යා පිටිපස්සෙන් එනවා. ඒ කියන්නේ ශරීරේ තරබාරු වෙනවා. කාපු ගම පොල් ගස් නගින්න හරි අශ්වය පදින්න හරි දුවන්න හරි ගියොත් මාරයා දූවගෙන එනවා කියනවා පිටිපස්සෙන් ඊටත් එළිය කලින් අල්ලනවා. දානයක් අරගෙන විනාඩි 30ක් සක්මන් කරනවා නම් දීර්ඝායුෂ වෙනවා. ඒ නිසා ආහාර ජීර්ණයට විශේෂයෙන් මම හිතන්නේ මේ ලේ වකේට ලේ වකේ මසාජ් වෙනකොට ආහාර ජීර්ණ පද්ධතියට විශේෂයෙන්ම සක්මනේ උදව්වක් තියෙනවා බඩ හොඳට දිරවනවා. ඊගාවට අප්පාබාධෝ හෝති අප්පාතංකෝ ශරීරාබාධ අඩු කරනවා මානසික පීඩා අඩු කරනවා. ඊගාවට චංකමාදිගතෝ සමාධි චුට්ටිකෝ හෝති යම් විදියක සක්මන් කරන වෙලාවේදී මේ හිත සන්තෝෂ වෙන්න ගත්තොත් සක්මන් කියන්නේ බහා ලොකු දෙයක් මට වෙන මොනවාක්වත් ඕනේ පොඩි පෙතක් තියෙනවා මම ඒකේ සක්මන් කළා සතුට වෙනවා කියලා හිත සතිමත් සමාධියක් ආවොත් ඒක පරියන්කේ සතිය සමාධිය වැඩි කල්ලල්ලනවා. මොකද ඇස් දෙක අරගෙන කරන්නේ ක්‍රියාත්මක ඉන්න ගමන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒක කැඩෙන්නේ. ඉතින් මේ විදිහට ආනිසංශ පහක් තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් භාවනා කරන වෙලේ කුඟ කෙනෙක් සක්මන නිකන් අව탁සීරු කරනවා. ඒක නිකන් නිකන් කාලේනාස්ති කිරීමක් කියලා. නමුත් හරියටම භාවනාවේ ඉදිරි ගමනට උගාක් උදව් කරන්නේ සක්මනේ. නිසා හොඳට සක්මන් පුරුදු කරපෙන්නාට ගුරුවරයෙක්ගෙන් ස්වාධීනව භාවනා කරගෙන යන්න පුළුවන්. ගුරුවරයෙක් නොහිටියත් සක්මන් කිරීමෙන් තමයි අවශ්‍ය කරන ඒ වීර්ය ශක්තිය ඒ වගේම වැටෙන්න නැතුව කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඒ නිසා සක්මන් කිරීමේදී අපි බලන්නේ ඒ পায় තබනකොට ඒ තබන পায়ෙන් ලැබෙන අත්දැකීම මම දැන් මෙතන කියන බවට සාක්ෂියක් විදියට. මම මෙතන ඉන්නවා නම් මම තියෙන තියෙන පියවර මට වැටෙනවා. ඒක නිකන් හරියට සිද්ධාර්ථ කුමාරයා පියුම් පිට ඇවිද්දා වගේ. තබන තබන පයට පියුමක් පිපුණා වගේ තමන් අත්දැකීමක් පය තියෙනට පය වදින බව දකිනවනම් ඒක මේ විශාල භාවනාවට ලොකු රුකුලක් පියුම් පිපුණා වගේ. ඒ නිසා සක්මන ප්‍රශ්න වැඩියෙන් වැඩියෙන් එන්න මම වැඩි වැඩියෙන් සන්තෝසයි. ධර්ම දේශනාවලදී පුළුවන් තරම් අපි උත්සාහ කරනවා සක්මන් භාවනාව උනන්දු කරවන්න. යම් කිසි කැමැති කෙනෙක් හෝ අප කැමැති කෙනෙක් කියපු දේවල් නිතර මතක් වීම නැස කරගන්නේ කෙසේද? ඒ කියන්නේ මේ හිත ගන්නසුළු දේවල් නැවත නැවත නැවත හිත එන්න පටන් ගන්නවා. ඉතින් මේක විශේෂයෙන්ම අරමුණකට හිත යොදපුවාම වැඩි වෙනවා. අපි ජීවිතේ සාමාන්‍ය දේවල් වලදී ඉන්නකොට මේක එක එක යට යනවා. මොකද එකම අරමුණක හිත පවත්තන්න ගිය ගමන් අර දේවල් නැවත නැවත නැවත නැවතත් ඒක පුනරුච්චාරණය වෙන්න පටන් අර ගන්නවා හිත එක තැනකට යොදන්න වීම නිසා ඒක එක විදිහට බලනකොට හොඳ භාවනාවේ මේක නම් හොඳ ලකුණක් නෙමෙයි නමුත් භාවනාවේ ඉන්න බවට ලකුණක් තමයි මේ දේවල් මතක් වෙන්න බලාගෙන තියෙනවා ඉතින් ඒ සඳහා කරන්න කියනවා අරමුණකට හිත යොදලා අර පළවෙනි ප්‍රශ්නේදී අරමුණට හිත යොදලා අරමුණ නැවත නැවත මෙනෙහි කරන්න අපි ආස්වාද ප්‍රසාදයේ තියෙනවා. එතකොට කවුරු හරි කියපු දෙයක් හෝ කැමති කෙනෙකුගේ මතක් වීමක් වෙනවනම් ආස්වාදය පාස ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරනකොට අර දේවල් වලින් තියෙන ඉඩ අඩුයි. එහෙම නැත්නම් ගණන් කරන්න කියලා. ඇතුල් වෙනවා පිට වෙනවා එකයි ඇතුල් වෙනවා පිට වෙනවා දෙකයි ඇතුල් වෙනවා පිට වෙනවා තුනයි කියලා ඉතිවිලි වලින් තොරව යන ආස්වාද ප්‍රසවාස ගණන් කිරීමේ ක්‍රමයක් කරන්න කියනවා යම් තැනකදී හිතවිල්ල රිංගවුවොත් එතනදී නතර කරලා ආයකට යන්නේ. ආන්නේ වගේ ගණනා කියන ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. මේක හුඟව දෙනකොට තියෙන දෙයක් විතර බරපතල ප්‍රශ්නයක් නෙවෙයි පොදු කවුරුත් වගේ අත්දැකෙන දෙයක්. සතිපට්ඨාන භාවනාදී හැම විටම 100ට නැගෙන්නේ ඊළඟ මොහොතේ ඉදිරියට එම ක්‍රියාවට පසුව කරන දේ ගැන. කරන දේ ගැන සතිය පවතින්නේ ටික වෙලාවකට පමණයි. මේ වළක්වා ගැනීමට පිළියමක් ස්වාමින්වහන්සේගෙන් අසා සිටිනවා. මේකෙත් මේ පොඩි පටලවිල්ලක් තියෙනවා. සතිපට්ඨාන භාවනාවේදී සම විටම 100ට නැගින්නේ ඊළඟ මොහොතේ එම ක්‍රියාවට පසුව කරන දේ ගැන. ඇත්තටම සතිපට්ඨාන කියන්නේ ඒ මොහොතෙමයි. ඊට පස්සේ ඒක නෙවෙයි. නිසා ඒක අර්ථකථනය හදාගන්න ඕනේ. කරන දේ ගැන සතිය පවතින්නේ ටික වෙලාවකට පමණයි. ඉතින් මේක මේ බොහොම වටිනා හොඳ ප්‍රකාශනයක්. නමුත් මේක ලියලා තියෙන්නේ බොහොම කනගාටුයි. කියන්නේ සතිය පිහිටවන්න ගිය මනුස්සයා තමයි දන්නේ සතිය හිටින්නේ ටික වෙලාවකට කියලා. සතිය නැතුව සිංදුවක් අහා පිස්සු කියලා කියලා ජාන් ඇදලා දෙහි කියන ඔය ප්‍රශ්නේ ඉන්නේ. ඒ නිසා මේ භාවනා පළවෙනි වෘත්තිපලේ තමයි මට සතිය හිටින්නේ ටික වෙලාවකට කියලා. ඉතින් ඒක දැනගන්න හරි භාවනා කරන්න තමයි. ඒකයි අපි නිල්ලම යන කාලේ ගොඩන අතරෝග්‍යම කියන්නේ ආ මේක හොඳ ලකුණක් භාවනා හරියන බවට. දැන් තමයි දන්නවා හිත ඇතුලේ ඉන්න කැමති නැහැ කියලා. ඉතින් වෙන දේවල් කර කර ඉන්නකොට ඒක දන්නේ නැතිව දන්නේ නැහැ කියලා කියන්නේ තමන්ගේ ලෙඩේ මොකද්ද කියලාවත් දන්නේ දැන් රෝග නිర్ణයක් එන්න පටන් ගන්නවා. මට එක තැනක එක මධ්‍යස්ථ අරමුණක හිත පවත්වන්න බෑ. ඒක මානවයයි කාගෙත් ඇති. එක්කෙනෙක්ගේ ගතියක් නෙවෙයි. මේක මගේ කියාගත්තොත් හරි කනගාටුවක් වෙනවා. මේ ප්‍රශ්නේ මගේ කියාගත්තොත් හරි කනගාටුවක් වෙනවා ඕනම කෙනකින් අහන්න බලන්න. කාටද තියෙන්නේ කියලා මේ එක දිගට සතිය පිටවන්න පුළුවන් කතියක් ඇත්තේ නෑ. ඒ නිසා අපි ඉගෙන ගන්නේ මගේ මනස නෙවෙයි මානව මනස. ඒ ප්‍රශ්න ටික මගේ කරගත්තොත් බිඳවනවා. ඒ නිසා මේක තියේදී දිගට කරගෙන යන්න ඕනේ. එහෙම පිටපණිමින් හරි කමක් නැහැ. ආයසරය සතිය පිළිටවන්න පුළුවන් ගතිය අපෙන් සදාකාලිකව තුරන් වෙනවා. කොච්චර පිට ගියත් ආයෙ ටික වෙලා කල්පනා කරලා ආයෙ සතිය පිළිටවන්න පුළුවන්. ආන්න මේකට අප්‍රතිහතව මේ මොනවාද හිතේ දන්නේ කියන මම මෙතෙන්දි කියන්නම් මේක ටිකක් ගැඹුරුයි මේ කියන කෙනාට මේක නමක් දීලා තියෙනවා. කියන කෙනාට මෙන්න මෙහෙම පොඩි ටිකක් ගැඹුරට පරිශීලනය කරන්න පුළුවන්. දැන් අපි ආනපන යනවා කියලා හිතමු. ආනපන තමයි ට්‍රක් එක. ඒ ට්‍රක් එකේ ඉන්නකොට හිත පිටපැන. ඉතින් ඒක ඉතින් නරක දෙයක් නේ. පාරෙන් වාහනේ පිටපැන. නමුත් ආයසරයක් හිත හිත විහිම් ආනපනෙට එනවද නැත්නම් ආපහු ගෙනත් යන්න ඕනද කියලා බලන්න. හිත ගියේ හිත හිත විහිම්ම ආපහු අරමුණට එනවද නැත්නම් අමෝරාවෙන් ගෙනත් යන්න ඕන. අමෝරාවෙන් ගෙනත් යන්න නම් තමයි දැනගන්න එපා පිට ගිහිල්ලා ඉන්නවා කියන්නේ. ආන්න ඒ දැනගැනිල්ල ඉතාමත්ම වැදගත්. මේ ප්‍රශ්චාත්තාපයේදී හිත පිට යෑම ගැන. නමුත් හිත පිට යන හැම වාරයකම ආපහු වෙනවනේ. ආපහු වෙන එක සතුටට හේතුවක්. ආන්න ඒක විස්තර සහිතව හොයන්න පටන් අරගත්තොත් ඒක වමනාවෙන් කරන එකක්ද ඉබේ කරන එකක්ද කියලා කොයි එක වුණත් නන්නත්තර වෙච්ච හිතක් නැවත අරමුණට එන එක සත්‍ය වේකක් අන්න ඒක මේ දැකපු දවසේ ඒක අගේ කරපු දවසේ ඒ හැම අඳුරු වලාකම රිදි රේඛාවක් තියෙනවා අපිට බලන්න ඕන තියෙන හොඳ පැත්ත නරක පැත්ත කල්පනා කරන්න පටන් අරගන්න එක නෙවෙයි සතිපට්ඨානය කියන්නේ සතිපට්ඨාන හැම වෙලාවෙම හැකි සංඥාවේ ඉදිරි බැලිලක් කරන්න තියෙනවා ඒක නිසා අපි තමයි තන මේ මේ මේ ප්‍රශ්න දෙක හිතට හිතවිලි වල එන ප්‍රශ්නේ සහ හිත පිටපයින් එක දෙවෙනි තුන්වෙනි දවස් වෙනකොට ධර්ම සාකච්ඡාවේදී ධර්ම දේශනාවේදී ගොඩාක් සම්බන්ධ වෙනවා ඒ නිසා ඉස්සරහදීත් අපි මේක ප්‍රශ්න වශයෙන් නොනැගුවාට ධර්ම දේශනාවේදී සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. භාවනා වර්ග ටික කෙටියෙන් හඳුන්වා දෙන්නේ මෙව මම දන්නවා පිටපොට යන ප්‍රශ්න මම හඳුන්ලා දෙන්නේ සතිය විතරයි මේ භාවනා දේවල් අඳුනා දීමේ වැඩමුළුවක් නෙවෙයි මේක. අපි කරන්න හදන්නේ වර්තමානයේ හිත පවත්වා ගැනීම සඳහා නැත්නම් සීයේ එළඹවා ගැනීම සඳහා කරන ප්‍රයත්නක් මිස භාවනා වර්ග උගන්වන්න යන්නේ ඒක නරක දෙයක් නිසා නෙවෙයි. නමුත් ඒක සඳහා නෙවෙයි මේ දවස් හත අපි වෙන් කරගෙන තියෙන්නේ. හොඳට පිටියේ මූලාම්බ මූලාශ්‍රය සකස් මේ අසුවිම සකස් කර ගැනීම තමයි ගොඩක් කරන්නේ. ක්‍රමවේදය ගැන ඉච්චර ක්‍රම ගැන ඉච්චර එලවන්න යන්නේ. සක්මන් භාවනාදී අපි දෙනෙත් යොමු කළ යුත්තේ පායඟිලි දෙකටද එසේ නැතිනම් ඉදිරියේ ඉදිරිය දෙසටදයි පැහැදිලි කර දෙන්න. මේකදී අපි සම්ප්‍රදාන කුල සිංහල ක්‍රමය තමයි වියදණ්ඩක් තරම් ඈත බලන්න. කරද්දෙන් නිබ්බන්දින වියගහ වියගහ කියලා කියන්නේ මිනිස්සුගේ උස. ඒක තමයි හිතගත්තා නම් Taman තරම් ඈත තැනක තමයි මේ කියන අඩවන් හූ දෙන්නේ තියෙන්නේ. ඉතින් බලන්න කියලා තියෙන්නේ මේ අන්තක 45ක කෝණේ. ඒකයි පළවෙනි ප්‍රශ්න උත්තරේ. තවද සක්මන් භාවනාවේ යෙදී යුත්තේ ඊටාම සෙමෙන්ද නැතෝ සාමාන්‍ය වේගෙන්දයි පැහැදිලි කර දෙන්න. විනාඩි 5ක් මම අර ඉස්සලා කිව්වා වගේ ඇඟට තීන්දුව කරන්න අරින්න වේගය. ඒ වේගයට ඇවිදින්න කිසිසේත්ම ඉක්මන් කරන්නත් එපා. කිසිසේත්ම ආවේගයට යන්නත් එපා. සාධිතේ නිකන් සාමාන්‍ය විනාඩි 5ක් විතර ඇවිදලා ඇඟට තෝරගන්න දෙන්න ඕන වේගය. සක්මන් භාවනාව පිළිබඳ නිවැරදි தත්ත්වයේ කිසි ආරම්භක යුද්ධ අවසාන කළ යුද්ධය කරුණාවෙන් පැහැදිලි කර දෙන්නට ඉල්ලා සිටිමි. මේකෙදී ඇත්තටම එක විනාඩි 10න් 5න් කතා කරලා කරන එක නෙවෙයි හැම වෙලාවෙම පැයක් වගේ ආඩි වෙන ඉස්සලා පැයක් සක්මන් කරන්න. ඒ සක්මන් කරන වෙලාවේදී ශරීරය ක්‍රියාත්මක වෙන ගමන් සතිය පිහිටීමක් කරන්නේ. එතකොට මේ වීර්යය හොඳට වැඩි කරලා දෙනවා. සම්පූර්ණ ක්‍රමවේදය දැනගත්තේ නැතත් හුඟක් සාධක කරනු ලැබෙනවා. කරගෙන කරමින් කමඨා සුද්ධ කරමින් තමයි අපිට මේ ඉදිරියට යන්න වෙන්නේ. ඒක නිසා මේකෙදී ඔක්කොම කරුණු දැනගත්තේ නැහැ කියලා ඒක Tamanට අව탁සීරුවට ලක් කරන්න එපා. එනේ අව탁සීරුවට ලක් කරලා දක්වන්න නොකර ඉන්න එපා. පැය සක්මන් කරන්න. එතකොට ටික දවසක් යනකොට ඉබේම Tamanට ඒ කරුණු වැරදි හරි වැරදි තුලින් තමයි මේ තේරුම් ගන්න පුළුවන්. කරු ස්වාමීන් වහන්සේ පරිසම්පාදයට පංච උපාදාන ස්කන්ධයත් එකිනෙකට ගලපා බලන්නේ කෙසේද? මේ දෙක එකිනෙකට සම්බන්ධ කර බලන කෙසේද භාවනාවේ නාම රූප වල ගැටීම පරිසම්පාදයෙන් විස්තර කිරීම හා සමානව පංච උපාදාන ස්කන්ධයන්ගෙන් මේ විස්තර කරන්නේ කරන්නේ කෙසේද කර්ණයෙන් පාදා දෙන මේ නිලා සිටිමි මේකටම නම් උත්තර ලැබෙන්නේ නැහැ නමුත් අපි ධර්ම දේශනාවේදී මේ අපි කරන භාවනාව එක එක පැති වලින් සූත්‍ර වල සඳහන් වෙලා තියෙන සාකච්ඡා කරනවා එතකොට මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි ධර්ම සාකච්ඡාවලදී අපි මේ තරම් මූලධර්ම දිගේ එච්චර දුරට කියන්න බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ අපි කරන යන භාවනාවේ ප්‍රායෝගික පැත්ත එකසේ නමුත් ප්‍රශ්න විසිකරන්නේ දේශනා ධර්ම දේශනා කරන වෙලාවට අපි පුළුවන් තරම් බලමු මේ වගේ කාරණා සම්බන්ධ කරගන්න. ගරු ස්වාමීන් වහන්සේ කමඨාන් සුද්ධ කිරීම කුමක්ද? කමඨාන් සුද්ධ කිරීමක් මට අවශ්‍ය බව හඳුනා ගන්න කෙසේද? කරුණාවෙන් පහදා දෙන්නේ. මට උගන්වන බුරුම ස්වාමීන් වහන්සේ කිව්වේ හැමදාම කමඨාන් සුද්ධ කරන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද ඒක තමයි Tamanට හම්බෙන්නේ ලොකුම අවශ්‍ය මේක. හරියට ගමනක් යන්න ඉස්සලා ඇඳ පළඳගෙන කණ්ණාඩියේ මූණ බලනවා වගේ. මම දැන් ඉන්නේ මොකද්ද? මම කරගෙන ගියාට මගේ වෙන කෙනෙක් මයි දිහා බැලුවොත් කොහොමද පේන්නේ කියලා බලනවා. ඒ නිසා තව කෙනෙක් ඒ විදිහට කණ්ණාඩියක් වෙනවනම් ඒක කරන්න පුළුවන් තරම් කරන්න. ඒක නිසා මේක වැටෙන්නේ සාකච්ඡා අනුග්‍රහිතව Taman අත්දැකපු දේ තව කෙනෙකුට කියලා ඒ දේ නිවැරදි කර ගැනීම අපි වැඩිම කරන්න වෙන්නේ මෙහිදී ඉස්තෙනෙක් විතර ඉන්න නිසා අපිට අවස්ථා තියෙන තුනයි එක්කෙනෙකුට එක සැරයක් හෝ දෙසරයක් විතරයි කමටහන් සුද්ධ කරන්න හම්බෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් සාකච්ඡා කරන්න මේ භාවනා හරියෑමක්ම අවශ්‍ය කරන්නේ නැහැ කමටහන් සුද්ධ කරන්න. නමුත් අර එල්ල කරගන්න එකලස් කර ගැනීම සඳහා ලදලද අවස්ථාවේ කමටහන් සුද්ධ කිරීම අවස්ථාව ගන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. කමඨාන් සුද්ධ කිරීම වෙන කුමක්ද කියන එක අපි පළවෙනි ප්‍රශ්නේ දීම සාකච්ඡා කරා. ස්වාමීන් වහන්සේ ප්‍රථමයෙන්ම කමඨාන් ලබා ගත යුතුද අපි මේක තමයි ඊ අවස අර පැයක බණ පතියකින් ඉඳගෙන සක්මනේ <coughs> සහ එදිනදා වැඩ කරනකොට කොහොමද කරන්න කියන එක ඒක තමයි කමඨාන වෙන්නේ. ඊට පස්සේ කමඨාන් සුද්ධ කිරීම වෙන කුමක්ද මේක අර ගුණාගුණ සාකච්ඡා කරලා ඉදිරියට යෑමක් ප්‍රථම වතාවට භාවනාවට ප්‍රවේශ වන්නකොට අනිවාර්ය මතක තබා ගත යුතු කරුණු මොනවාද කියලා දැනගැනීම කැමතියි. මෙතෙක් මතක තියාගෙන ඔක්කොම අමතක කරලා දාන්න ඉච්චර එකයි ගියයි කරන්න තියෙන්නේ. එතකොට භාවනා කරනවා. මොනවා තියාණි කියත් කක්ක තමයි. මොනවා ගෙනව සත්ත පහක වැඩන්නේ. මොනාට දැතු ඔක්කොම සුද්ධ කරන්න පුළුවන් නම් කළු ලෑල්ල මැකුවා වගේ. අපිට වෙලා තියෙන්නේ කළු ලෑල්ලේ පර්මනන්ට් ටින්කලින් ගහලා තියෙන නිසා මකන්න බැරි වෙලා තියෙනවා. සම්පූර්ණ කල්වැල්ලම ගන්න. එතකොට අලුත් දෙයක් දාන්න පුළුවන්. ඒ සෙන් මාස්ටර් කෙනෙක් හිටියලු එන කන්දක් උඩ. ඉතින් පාවුලේ තිබුණා විශාල විශ්වවිද්‍යාලයක් එන්න සෙනගලු. විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා ත්‍රිපිටකේ කටපාඩම්. ඉතින් ඔක්කොම ශිෂ්‍යයෝ ඇවිල්ලා මෙයා ගාව ඉගෙනගෙන යනකොට මහාචාර්යවරයා සෙන් මාස්ටර් ගාඩ කියලා වැඳලා යනවා. මහාචාර්යට හරි ඊර්ෂ්‍යයිලු මියා කොක්කොම වෙලා මගෙන් ඉගෙනගෙන අර නිකම්ම නිකන් ඉන්න භූතයට වැඳලා යනවා. ඊට පස්සේ යා ගෝලෙන් ඇහුවලු මොකද වඳින්නේ කියලා. ඊට පස්සේ ගෝලු සර් දන්නේ තියරි එක මෙන්න එන ප්‍රැක්ටිකල් කියලා. මම භාවනා කරනවා. ඉතින් මාචාර්යවරයා කියලා ඒක නිසා වෙලාව ගිහිල්ලා යන්න. ඉතින් යන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්න නැතිලු මෙයාට වෙලා නැතිලු. ඒ තරම් වැඩ. ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා අමාරුක දවසක කීලා තියෙනවා. කන්ද හොඳට හති නැගෙන ගිහිල්ලා දොඩට තට්ටු කරපුවාම මාස්ටර් ඇවිල්ලා අර පොඩි කවුලකින් මූණ බැලලා ඩක් ගාලා වහලා දාලා කියලා. අර මිනිසයා හිතුවලු මහා මාන්නක්කාරයනේ ගිහී බලපන්නසියා දොර ඇරලා මූණ බැලුවා වහලා දාලා ගියා. ඊට පස්සේ අර බැන බැන පුපුරු ගහගා ගිහිල්ලා තිනවා අපව ගිහිල්ලා ලෙක්චර්ස් කර කර ඉන්නවා. අහුවට පස්සේ මේ ආයත් ගෝලයකට කිව්වලු ධම්මසලාගෝ කියන්නේ නැහැ. කිසි මනුස්සකමක්වත් නැහැ. ওই උඩට ගියාට පස්සේ පිළිගන්නේවත් නැහැ. ඊට පස්සේ සර් ඔහොම තමයි එයාගේ වැඩ නියම වැඩ. කිසි ආය දවසක අර්මශකල එයාගේ එහෙම තමයි සෙල්ලකේ කතාවක් නැහැ. ඒකම වෙනම ප්‍රතිපත්තියක් තියෙනවා. ඊට ආය දවසක් ගියාට පස්සේ ජනේ බල මොකද ආවේ කියලා අහනවා. මම ඔබතුමා හම්බෙන්න ආයකලු දඩස් ගාලා දොර වැහවලු කියන්නේ. ඊට පස්සේ ආයෙසරයක් එපා වුණා. එපා වෙලා කියන්නේ මොකද හැම ශිෂ්‍යයම කියනවලු ඔය සර් දන්නේ තියරික විතරයි එතන තමයි බඩු තියෙන්නේ. ආයෙ දවසක් ගියාට පස්සේ අර මනුස්සයා ඇවිල්ලා දොර ඇරලා. මේ මාස්ටර් දැන් මේ ප්‍රොෆෙසර් බොහොම බයෙන් ඇතුළට ගිහිල්ලා දැන් මොනව කරයිද දන්නේ නැහැ. ඉතින් පොත පාසනයක් තිබුණා වාඩි වුණා. වන්නවලු මෙයා දොර ඇරලා දාලා ආසනේ තියලා මාස්ටර් ගියලු අතට. ඊළඟ පෝච්චියකුයි ඒ කෝප්පෙකුයි අරගෙන ආවා. ඇයිල කෝප්පිය අතර දුන්නා. දැන් මේ ප්‍රොෆෙසර් බයයි. දැන් මොනවා වේද දැන් කෝප්පිය අතර ගත්තා. අරගෙන ඉවර වෙලා දැන් මාස්ටර් ඇවිල්ලා වක් කරනවා. කෝප්පෙට වක් කරනවලු. දැන් කෝප්පෙ පිරුණලු. ඒත් වක් කරනවා. ඊට පීරිසේ පිරුණලු. පීරිසේ පීරිත් වක් කරනවා. ඒ වක් කරන වක් කරනකොට මිනිහා මොහොත බලකල දැන් වැක් කරුවට පිට යන්නේ කියලා. ඒක තමයි ආස්වාදි කියලා කතා සෙන් මාස කියලා තමසගේ හිතත් ඔය වගේ ඔය හිස් කරගෙන එනවා. මම දැන් මොනවද දැම්මත් ඔකට වැඩන්නේ. මේ හිස් කරගෙන આવොත් මන් දන්න දෙයක් හම්බේ කියවලු එච්චරලු පාඩම. පුළුවන් නම් ඕගොල්ලන්ගේ තේ කෝප්පේ හලාගෙන ඉන්න. එතකොට බාහනවා හරියනවා. ඕකේ මොනවා තිබ්බත් මෙහෙන් වක් කරන දෙයකට ඉඩක් නැහැ. මොකද ගෙනාවේ පුරවගන්නේ. ඒ වගේ සත්ත පහක වැඩන්නේ. අම්බ දොයිතුක ඇති වැඩන්නේ. සම්පූර්ණ හිස් කරන්නේ අපි හදාගන්න. ඉතින් තමයි මේ අම්බෙචනේ අහුලන් ටිකක් අරන් ගියත් ලාභයි. පිරිසිදු වාතය හරි හම්බ වෙනවා. කිසිම දෙයක් හිතේ තියාගන්න යන්න එපා. මොනම දෙයක් හරි හිතේ තිබ්බනම් කුණක් කියලා හිතේ තියාගන්න. හිත කවදාකවත් කැමති නැහැ කෙලස් තියනවා. මේ මේ නික්ලේශී වෙනවා. හිත කොහෙන් හරි කුණු කන්දලයක් අරගෙන ඒක අනාන කක්ක කරගෙන අනාන ඉන්න තමයි කැමති. පිරිසිදුකමට හිත කැමති. ඒ නිසා අපිට යාට දෙන්න තියෙන ලොකුම අභ්‍යාසය තමයි මොනවාක්වත් නැතුව නිකන් හිටපන්. ඉතරයි බැරි. ඕනේ දක්ෂකමක් කරાવી නිකන් වාඩි වෙලා නිකන් ඉන්න කියන්න බෑ. ශ්‍රද්ධාවත් බෑ. අපි ඒක තමයි මේ හිතට දෙන අභියෝගේ ඔබට कांड දෙන්නම්, බොණ්ඩ දෙන්නම්, සක්මන් කරන්නම්, ඔක්කොම කරන්නම් ඔබ නිකන් හිටපන්. ඒ ඉදාට තමයි තියෙන ඔබේ මැරෙන වෙලාවේ මොන පිස්සුවක් කෙලීද කියලා හිතෙන්නේ. මොන ජවනිකාවක් රඟ රඟ තෙනේවිද? මොන ජවනිකාවකින් අපි සමුගනීවිද කියන එක අඩු ගානේ හිස්තනකින් සමගන්න පුළුවන් වුණා නම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒකට අපි කියනවා rahat වෙනවයි කියලා. නමුත් එතකන් මොන්නම න්‍යාය පත්‍රයක්වත් නැහැ කියලා හිතන්න කොයි දේ අන්තිමට එළවෙයිද කියන එක ඒ කියන්නේ බෑ. ඒ නිසා භාවනාදි කරන්න බලන්නේ ඒක නිකන් මේ රිහර්සල් කර කර බලනවා. මං ඇස් එක වහගෙන මැරෙන්න වගේ හිටියොත් මොනවා මතුවේ. ඕන් ඉතින් අත්තම නැති ඉච්ච එක කතා කරන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ පේනවා, ජේතවනාරාමේ පේනවා, අපාය පේනවා. ඔන්න දෙල්ලම පටන් ගන්නවා. ඉතින් ඒකකොට නූල් බඳිනවා. ඇතට වේන අහන්න යනවා. ඒක පුළුවන් තරම් හිස් වෙන්න හරි. හිස් වෙන්න වෙන්න ලාභ හිස් වෙන්න වෙන්න සෑහලු. අඩුවානේ පෞල් සංවිධානයෙන් කියනවා වැඩි බර ගමනට පය වේසයි කියලා. පත්‍රයේ බස්වල লীලා දාලා තියෙනවා. මම කියන අරක දෙයක් නෙවෙයි. වැඩි බර වෙහෙසයි. නැතුව යනකට කිසි කරදරයක් නැහැ. තනි අලියා වගේ අනේකයි තියෙන්නේ. හොඳයි අපි පැයක විතර කාලයක් කරන් තිනවා. ලිඛිත ප්‍රශ්න සඳහා අපිට තව යොදාගත්ත කාලය තියෙන විනාඩි 20ක් විතර වගේ. නිසා මම ආරාධනා කරනවා මේ අමතරව වෙනත මේ දීපු සාකච්ඡා කරන ද ප්‍රශ්න පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැත්නම් පළවෙනි දවසේ අපි ඇත්තටම <coughs> වෙහෙස නොබලා මේ කාරණා පැහැදිලි කරගන්න ඕනේ. නිසා මගේ අතින් කීලා මදි කියලා හිතනවනම් <coughs> පිළිතුරු සාර්ථක නැත්නම් අසමේ සංසුප්ත නැත්නම් ඒක හෝ මතු කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලනවා. ඒ කියන්නේ ප්‍රශ්න නැහැ. එන්න අපිට පුළුවන් මේ සක්මන සඳහා යන්න. එතකොට අපි හතරට නැවත <clears throat> පැයක සක්මනකින් පස්සේ හතරට එකතු වෙනවා.